අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහායි රැස් වෙලා ඉන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ ඒවං සමාහිතේ චitte පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ තිතේ ආනෙන්ජප්පත්තේ චේතෝ පරියාය ඥානං චිත්තං අබිනීහරති අබිනින්නාමේති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රේ පෙන්වලා දාරපු පංචාංග සමන්නාගත සම්මා සමාධිය විස්තර කර ගන්න දඟලන උත්සාහ කරන අවස්ථාව. ඒකෙදී ඒ පංචංග සමන්නාගත සම්මාදිට්ඨිය කියන එකේ තුන් වෙනුවට මහා සාරිපුත්‍ර සංසේ සඳහන් කරන්නේ චේතෝ පරණතා සම්මාදිට්ඨි සම්මා සමාධි. තමන්ගේ හිත වඩන හිත පැතිරෙන එළන සම්මා සමාධියක් තියෙනවා. ඒ සම්මා සමාධිය අනිකුත් සූත්‍රගත නැත්නම් සූත්‍ර පිටකයේ අනිකුත් තැන්වල චේතෝ පරියාය ඥානි කියලා සඳහන් කරනවා. චේතෝ පරිය ඥානි කියලා හිත හසර හිතේ ස්වභාවය දැනගන්න හැටි. ඉතින් අපි අර පටන් ගත්ත වැඩිච්ච නැති හිතෙන් කෙලස් බර හිතෙන් පෘථග්ජන හිතෙන් භාවනා කරගෙන කරගෙන යනකොට තමා වශයෙන් මේ හිතේ වැඩිම ඉතිර පෙතර වැඩිම දැක ගන්න අතර ඒක බහිද්ධා වශයෙන් අනුන්ගේ හිතකත් මේ මේ මාන් ඉස්සරහින් ඉන්න කෙනා කරන ක්‍රියාවලින් ඒක වැඩිච්ච හිතක්ද භාවිත මනසක්ද නැද්ද කියන එකත් Taman තුලින් ලැබෙන අත්දැකීමට සාපේක්ෂව සිද්ධ වෙනවා. ඒකට අර අසුවිරු ඥාන ඇති කෙනාට, චින්තාමේ ඥාන ඇති කෙනාට ඒක ප්‍රබුද්ධව සිද්ධ වෙනවා. අනිත් එක්කනට ඒක සිද්ධ වුණාට තමයි ඉච්චරම ප්‍රකට නෑ කියලා දෙන්න තේරෙන්නේ නෑ. ඒක සංවේදනය කරගන්න බෑ. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනා පොතේ දැනුම සහිත, චින්තාමය ඥාන සහිත හොඳ කුශාග්‍ර බුද්ධිමත් කෙනෙක් නම් ඒ පොත්පත්වල කියලා දේවල් තියේ දේවල් වලට උදව් උපකාර ඇතුව නැත්නම් චින්තාමේ ඥාන එහෙම නැත්නම් ඒ අන්වේ ඥාන ණය විපස්සනා තේරුම් අරගෙන ඒ කටයුතු වහවහ කරනවා. ඉතින් ඒක එක පැත්තකින් ඒක තමන්ගේ අවබෝධයත් ඉස්සර කරන අතර ලෝක සාසන සේවාවට ගොඩාක් උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අනුන්ගේ ෂට මායාවේ ගැතුවට අහු නොවි ඒ අසට අමායාවී නිර්මල සාසනික කටයුතු වලට තමන් තියෙන සීමිත කාලය සීමිත වස්තු යොදලා කටයුතු කරන්නේ ගොඩක් උදව් වෙනවා. ඒක නිසා මේක භාවනා ජීවිතයකට අලංකාරයක් වටින දෙයක්. ඒක මේ බාහිරටම ගිය එකක් නන් නෙවෙයි. Tamange අවබෝධයට Taman ඉන්න එක පිළ ඉන්න තැන පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ගොඩක් උදව් වෙනවා. ඒ චේතෝපරිය ඥානේ නැත්නම් චේතෝපරණතා මේ ඥානෙ ලැබනකොට ඉස්සි ඉස්සල්ලාම හුඟ දෙනෙකුට Tamange හිත රාගෙන් රත් වෙච්ච වෙලාවේ සහ විරාගයටපත් වෙච්ච වෙලාව, ද්වේෂෙන් පැලහෙන වෙලාව සහ අද්වේෂයෙන් වීත දෝෂයෙන් සැනහෙන වෙලාව. ඒ වගේම මෝහයෙන් මූලා වෙච්ච මුයිහනේ වෙන වෙලාව සහ අමෝහයෙන් එලි කලෙලි වෙන වෙලාව ටික ටික ටික ටික දැන ගන්න පුළුවන්. එතකොට අර හොඳට ඇසුවිරු ඥාන ඇති කෙනෙක් කුට තමන්ගෙත් මේ ප්‍රත්‍යක්ෂ ඥානය ඇතුව ඒව පිළිබඳව ලියවිලා තියෙන පතපොත ඥාන එහෙම නැත්නම් චින්තාමය ඥාන තියෙනවා නම් මේ තමන් එක්ක ඇසුරු කරන අනික් කෙනා මේ කතාවේ කරන්නේ රාග නිස්සෘත හිතකින්ද නැත්නම් වීත රාග හිතකින්ද දෝෂ නිස්සෘත හිතකින්ද වීත දෝෂ හිතකින්ද නැත්නම් මෝහෙන් මුලා වෙලා නිදිමත වෙලා කම්මැලි වෙලා හිතකින්ද නැත්නම් වීත මෝහිත කියලා සාමාන්‍ය ප්‍රමාණයට දැනගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමන්ගේ හිත හිත හසර නැත්නම් හිතේ ස්වභාවය වංචාවලින් තොරව, චාටු කතාවෙන් තොරව, චපල කති වලින් තොරව තීරුම් ගැනීම අවශ්‍යතාවය ඉස්සලා තියෙනවා. ඒක තීරුම් ගන්නකොට තමයි තමන්න තේරෙන්නේ මේ අනුන් තමන් ඉදිරියට ඇවිල්ලා රාග නිස්සෘතව කතා කරනවා වීත රාගෙන් වගේ. ද්වේෂ නිස්සෘතව කතා කරනවා වීත දෝෂෙන් වගේ. එහෙම නැත්නම් මෝහ නිස්සෘතව ඉන්නවා වීත මෝහ වගේ. ඒ මගේ හිතත් තව කෙනෙක් ඉදිරියට ගිය ගමන් අමුතු රංගපෑමකට යනවාද නැද්ද? එහෙම නැත්නම් මම විවේක වෙනකොට උදේකලා වෙනකොට මගේ හිත අහිංසක වෙනවද? සෙනඟ මැදට ගියාට පස්සේ අමුතු උණක්, අමුතු රංගපෑමක්, අමුතු භූමිකාවට යනවද කියලා ඒ කටයුත්තේදී තව කෙනෙක් එක්ක හමු අවශ්‍යම දෙයක්. ප්‍රායෝගිකව අවශ්‍යම දෙයක්. ඒ හමු හරහා නුපුහුණු මනසක් ඇති කෙනා හිත පිරියා ගන්නවා මට භාවනා කරන්න බෑ එක එක නැවිලා කතා කරනවා එක එක නැල මගේ ඉල්ලී මිල්ලනවා කියලා හිත පිරියා ගන්නවා නමුත් භාවනාව ඉදිරියට යන්න කැමති කෙනා දැන ගන්නවා මගේ හිතේ තියෙන යම් යම් ඍජු ගති සහ ෂට ගති මායාවී ගති සහ අමායාවී ගති දැනගන්න තව කෙනෙක් එක්ක ඇසුරට දාන්න ඕනේ දානකොට එතනත් මෙතනත් තේරුම් ගන්න පුළුවන් ඒ නිසා ඒක ලොකු ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා දක්ෂ යෝගාවචරයට. ඒ නිසා කිසිම වෙත පැමිණෙන කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ එයාට කෙරෙන්න ඕන දේ කරනවා. ඒ අතරමැද හොඳට බලනවා තමන්ගේ හිත වෙස් පෙරලෙන හැටි. ඒ වගේම මේ එන කෙනාගේ හිත වෙස් පෙරලෙන හැටි. ඉතින් මේ දෙකේ කිසිම වෙනසක් නැහැ කියන එකයි ධර්මතාවය. මගේ හිතේ යම් ආකාරයකට තව කෙනෙක් දැක්කට පස්සේ වෙස් පෙරලන ගතියක් තියනවාද? ඒකම තමයි තව කෙනෙක්. මේ මම සුද්ධයි එයා නරකයි එයා සුද්ධයි මම නරකයි කියලා කියන්නේ මේ හිත පිළිබඳව පුළුල් අවබෝධයක් නැතිකම නැත්තම් චිත්ත භාවනාවේ අධිචිත්ත භාවනා දන්නේ නැතිකම. අපි ඉන්නේ තාම ධන ගාන වයසක. අපි ඉන්නේ තාම වනු ගාන වයසක. ඒ නිසා අපිට මේ ගනුදෙනු අවශ්‍යයි. අන්නේම කරගෙන කරගෙන යනකොට තමයි Tamanට ඒ හිත මෙවුව දකින්නකොට සමාහට එපා වෙලා ඇකිලිලා තනි වෙලා පැත්තකට වෙන්න හිතෙනවා. සමහර වෙලාවට තනි වුණත් එකතෙන් වුණත් මහා විසිරිච්ච හිතක් කිසි දෙයක් චාරයකට නැති අවුල් වෙච්ච හිත එන්න පටන් ගන්නවා. එතකොට අපි තේරුම් අරගන්න ඕනේ මේ වාගේ තමයි මිනිස්සයාට Tamange හිසේ මේ ඇකිලිච්ච ගති සහ වික්ෂිප්ත ගති කියන එක පිළිබඳ කිසිම පාලනයක් නැහැ. එහෙම තියෙද්දි ඒ කෙනා පාලනයක් තියනවායි කියලා ඒකට උපක්‍රම හොයන්න ගියාම මේක තවත් අවුල් වෙනවා. ඉතින් ඒක නිසා ඒක Taman තුලත් මේක දකින අතර හරි ලොකු සාන්තියක් දැනෙනවා. දැන් මම හිතුව මගේ හිත හොඳටම සංකීර්ණ භාවයට පත්වලා ඇකිලිලා නිදිගවත්තටම ඇරිලා. ඒතර Taman හරි නිග්‍රහාවක් ඇති වෙනවා මේ අනුන් දෙන බතක් කාලා. භාවනා කරන්න කියලා සිවුරකුත් පොරවගෙන හරි හිත ඇකිලිලා මොනවක්වත් කරන්න හිත දෙන්නේ ඉතින් අපි නමුත් ඒක බලනකොට තව කෙනෙක් කිව්වොත් ඊටත් වැඩි ඇකිලිච්ච තත්වයක්. ඒතකොට තේනවා එයාත් එක්ක බලනකොට මම ඉච්චරම නෑ මේ හැකිලෙන බව. ඒ මනුස්සයත් කැමති නැණු තේමසට ඇවිල්ලා තියෙනවා. මටත් කැමති නෑ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී ඇකිලිච්ච බව පශ්චාත්තාප වුණොත් තවත් ඇකිලෙනවා. මේක හිතේ తত্ত্বය. මේක පස්සේ වික්ෂිප්ත භාවයෙන් ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්. ඒ නිසා ඇසුරු කරන කෙනාට පේනවා මේ මගේ කිල්ලෝට විතරක් නෙවෙයි හුණු තියෙන්නේ කොයි කෙනාගේත් මඩිතලේ කිල්ලෝටයක් තියෙනවා කොයි මඩිතලෙත් හුණු තියෙනවා මගේ එකේ උණු වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් නමුත් කිල්ලෝටයක් තියෙනවා කිල්ලෝට හුණු තියෙනවා ඒ සමේ ඇතුළු කරන හැම දෙනාගෙම මේ අඩු වැඩි වශයෙන් කෙලස් තියනවා කියලා Tamanට විශාල ලැජ්ජාවක් වෙන්න ඕ විශාල නම්බුවක් ලබන්න දෙයක් ඇත්තේ නැහැ ඒ මොකද අර අජ්ජත් බහිද්දා සම්බන්ධතාවය නිසා එහෙම හිතකට විතරයි එහෙම නැත්නම් මේ විදියට හිතේ වෙස්පරලියම නැත්නම් හිතේ න්‍යාය පත්‍රය දැකීමේ සුදු අයිතිවාසිකම විතරයි යෝගාවචරණ. මේක සකස් කිරීම හෝ නාඩු මට්ටු කිරීම හෝ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් කොහොමඩක්වත් නැහැ. අවශ්‍යතාවය නැහැ හැකියාවක් නැහැ. ඒකේ නේවාසිකයා මම නෙවෙයි. ඒකේ විධායකයා මම නෙවෙයි. මට ඕන දේ කරන්න බෑ නමුත් මට මේ manussත්ත පටිලාභෙහි කියලා කියන්නේ මේක වෙන සිරිසනෙක් දකින්නට වැඩිය දැක ගැනීමේ හැකියාව තියෙනවා නම් විතරයි ඒකේ නාට මෙව්වට යට වෙලා ඉන්නේ නැතුව බණක් භාවනාවක් දිගට කරලා ලදලද වෙලාවේ හිත සමාහිත වෙච්ච වෙලාවේ භාවනා කරලා වේද රූප කර්මස්ථානයක් වඩන්න අරූප කර්මස්ථානයක් වඩන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේක පිළිබඳව අහලත් නැත්නම් දැකලත් නැත්නම් අත්විඳලත් නැත්නම් කිසි කෙනෙක් හිතන්නේ මේ කාලේ භාවනා කරන්න පුළුවන් මට භාවනා කරන්න පුළුවන් භාවනා කරලා ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කියලා. මොකද මුලින් තියෙන්නේ හරීම බලාපොරොත්තු සුන් කරන තත්ත්වයක්. මුත් කරගෙන කරගෙන යනකොට Tamanට යම් ප්‍රමාණයකට අද තීන තීනීට පාඩුවෙන් කරන්න ගියාම මහග්ගත හිත අමහග්ගත හිත තේරුම් ගන්න පුළුවන්. ඒත් තේරෙනවා වලක කෙලෙස් වලට යට වෙනවා. වලක කෙලෙස් ඉස්මතු කරගෙන නැගිටිනවා. අනුත්තරං සහුත්තරං ඒ තියෙද්දි තමන් උත්සාහ කළොත් නැත්නම් මේ වට යට වෙලා ඉතාලත බැඳගෙන අඬ අඬ ඉන්න වෙනුවට ලදලද වෙලාවේ පුළු පුළුවන් වෙලාවේ කටයුතු කරන්න ගියොත් වෙනදාට වැඩිය සාන්තයි. තල තුනා වැඩක් කරගන්න පුළුවන් නැත්තම් හිතෙන් වැඩ ගන්න පුළුවන් තත්වයක් උත්සාහ කරන්නට තියෙනවා. එහෙම නැත්තම් හැකි සංඥාව දින කරාට තියෙනවා. බැරි කෙනාට හැමදේම අරියාදුවට හිටිනවා. පුළුවන් කෙනාට මේ නිසා පේනවා වරින් වර හිත සමාහිත වෙනවා. ඒ කියන්නේ කීන දේ අහන වගේ තත්වයකටපත් වෙනවා. ඒ වුණත් අසමාහිත අසමජ්ජාති ගතියටත් යනවා. ඔය අසමහිත හිතට තමයි මහා අසමජාතියයි කියලා කියන්නේ. ඒ හිත කියන දේ අහන්නේ ඒක ඉතින් මේ සමාහිත හිතේ නියුන් සහෝදරයා වාගේ තමයි අසමජාති හිත. ඉතින් මේ දෙන්න එකට ඉන්නවා. එතකොට යම් කිසි කෙනෙකුට එහෙම යනකොට තමයි තේරෙන්නේ මේ ලැබිලා තියෙන මේ ඉඩක් තියෙනවන පුංචි ඉඩක්. අන්නේ ඉඩේ හරියටම ප්‍රතිපදා විදිහට කටයුතු කරගෙන ගියොත් විමුක්තිය ලබන්න ඕක තමයි මහා බෝසතාණන් වහන්සේට හම්බ වෙන්නේ. මටත් හම්බෙලා තියෙන ඔච්චරයි. ඒ නිසා ඒකෙන් වැඩ ගන්නවා මිස මේ අසමජ්ජාති හිත ගැන හෝ එහෙම නැත්නම් සවුත්තර හිත ගැන හෝ සවුත්තර හිතට සවුත්තු හිත කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අමහග්ගත හිත කිසිම ධානයකට යන්නේ නැති හිත, වික්ෂිප්ත හිත. ඌව ගැන කතා කර කර හිටියොත් කවදාවත් ඒ කෙනාට මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පatti වැඩ ගන්න බෑ. නමුත් ඉතින් අර තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ අරියාදුවට හිටපු වැරදිච්ච පෙරදිච්ච දේවල් තමයි. ඉතින් යම් කිසි කෙනෙක් ඒ තියෙද්දිත් මේ ඉදිරියට යන්න මේ විදිහට මේ චේතෝ පරිඥාණයටත් උත්සාහ කරන්න ඕනේ. හැබැයි පෙර කළ පිනක් තියෙන්නත් ඕන. ඒ වගේම එහෙම කරන පිරිසක්, කල්යාණ මිත්‍ර පිරිසක්, සද්ධර්ම ශ්‍රවණයක් ලැබෙන්න ඕන. මේ ලැබෙනකොට තමයි තමන්න තේරෙන්නේ මේ දුර්වල තැන බලලා පහර දීගෙන පහර දීගෙන පහර දීගෙන යනකොට එයාට මේ විමුක්තිය ලබන්න බෑ කියන අවිමුක්ත හිත සමාදන් වෙන අකුසල් සමාදන් වෙන ගතිය පොඩ්ඩක් පැත්තකට කරලා ඡන්දෙන් පරද්දලා මේක කළ හැකි මම ගත්ත ගත්ත ප්‍රයත්න වලට යම් යම් ප්‍රමාණයකට ප්‍රතිඵල තියෙනවා මේවා අනිත් මේ භෞතික සම්පත්තිය වලත් එක්ක භෞතික ජයග්‍රහණත් එක්ක සම්බන්ධ කරන්න බෑ සුවිශේෂී කියලා බලන්න හදන යෝගාවචරයාගේ මේ හැකි සංඥාව එහෙම නැත්නම් ඒ ලෑස්තිලා යන ගතිය තමයි කර්ණීයමිත්ත සූත්‍රයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. කරණීයන් අත්ත කුසලේන. තමන්ගේ අර්ථ කුසලයේ කරන්නා වූ තනත්තා විසින් යන්තං සන්තම් පදං අபிසමෙච්ච. ඒ යම් වූ සාන්ත පදයක් අභි ළඟා කර ගැනීමේ අදහසින් තමන්ගේ අර්ථ කුසලයේ කරන්නා වූ කෙනා සක්කෝ පළවෙනිම ගුණය තමයි හැකි සංඥාව. ඒකේ එතෙන්ට එනවා කියලා කියන්නේ නිවන් දොරටුවකට ඇවිල්ලා වගේ. මොකද බොහෝ දෙනා ඒ නොහැකි සංඥාවෙන් එහෙම නැත්නම් නෑ බෑ දෙකෙන් තමයි දවස මුළු දවසම ගත කරන්නේ. ඒ වෙනුවට ඇති හැකි සංඥාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් උප්පත්තියෙන් ඒකේ ඒ මනාට ඒ මනුස්සයටත් අයිති නැති එකක්. ඒ කෙනාටවත් අයිති නැත්තරම උත්තරී වටින දෙයක්. ඉතින් ඒක වැඩ ගන්න එකට තමයි අපි මේ ප්‍රතිපදාව කියන්නේ සීලය අදි සීලයක් කර ගන්නවා කියන්නේ චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් කරනවා එහෙම නැත්නම් ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් කරන්න. ඉතින් මේ කතාව කියලා මම ඊයේ පටන් අරගත්තා ඊයේ දේශනාවේදී යම් කෙනෙක්ගේ ආනාපාන සති භාවනා වගේ කරනවා නම් ඔහි කමන්නේ ලෙඩ වෙන වෙලාව ලෙඩ වෙච්චාවයි සද්ද ඇහෙන වෙලාව සද්ද ඇහිච්චාවයි හිතවිලි වෙන හිතවිලි පළච්චාවයි වේදනාව වෙන වෙලාව වේදනාව පළච්චාවයි මම පුළු පුළුවන් වෙලාවේ කවුරු බෑ කිව්වත් රූපකත්මත්තාන හිත දාන්න ඕන කියලා උත්සාහ කළොත් එයාට ඉස්සල්ලාම දකින්න හම්බ වෙන්නේ අපි කිව්වොත් ආනපානෙ ගත්තොත් ආස්වාසේ හුත්තටෝම ගොරෝසු රල්ලුම පිටකොන්ද දකින්න පුළුවන්. ඒ ප්‍රස්වාසයේ ගොරෝසුම තැන දැනගන්න පුළුවන්. ඉතින් අර්ථතරම්ම භාවනා නොකරපු කෙනාට මේක විශාල ජයග්‍රහණයක්. අට තේරෙනවා මේ බෑ කීක හිටියට හොඳට මේකට අවශ්‍ය අනුග්‍රහ කරලා සප්පාය කරුණු සලසලා දුන්නොත් වරින් වර මේ ආස්වාසේ ප්‍රස්වාසයේ මේ දීකඩක බොර වතුර තියෙන දීකඩක වර්ෂ එකේ පාට බුබුලක් ඇවිල්ලා පුපුරලා යනවා වගේ තනින් තනින් තේරෙන්න පටන් ගන්නවා මේ ආස්වාසේ එනවා යනවා. ඉතින් මේක චාරයක් නෑ තමයි. නමුත් අර උත්සාහයේ ප්‍රයත්නයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් ගන්නෙ ආස්වාසිය ගොරෝසුම තැන විතරයි ඒ වෙලාවේ. ප්‍රස්වාසිය ගොරෝසුම තැන විතරයි. නමුත් ඒයින් සතුටටපත් වෙලා ඒකෙන් හැකි සංඥා වරණ කෙරුවොත් ඒ කෙනා එහෙම පේන ආස්වාස ගාන ප්‍රස්වාස ගාන ටික ටික වැඩි කර ගැනීම තමයි පළවෙනිම එල්ලේ වශයෙන් තියාගන්න. ඉතින් ඒක සාර්ථක වුණොත් යාට තේරෙනවා මේ ආස්වාසය උන්න එක පාටමතු වෙලා ප්‍රස්වාසික පාටමතු වෙලා එහෙම එහෙම ආස්වාස ප්‍රස්වාසය රැලි 4ක් 5ක්, තප්පර 4ක් 5ක්, විනාඩි 4ක් 5ක් ඉන්න පුළුවන්. එimhe වෙන්න වෙන්න වෙන්න ඒ යෝගාවචරගේ හිත සකස් වෙනවා. මේ මෙතෙක් කල් යාලු කරගන්න බැරි, ආදි කරගන්න බැරි, මූණට මුල තියා දාලා තියාගන්න බැරි වෙච්ච, මුලිච්ච කරගන්න බැරි වෙච්ච ආනපානේ දැන් ටික ටික ටික ටික ඔමරි පපා, කොමල පපා ළඟට එන්න පටන් ගන්නවා නිකන් පොඩි දරුවෙක් යාලු කරගන්න හදනවා වගේ. මේක හොඳට සිද්ධි කරගන්න කියනවා. මේක Tamanට අතේ අතට ගන්න කියනවා. වශී කරගන්න කියනවා බුදුහාමුදුරෝ. කෙරුවට පස්සේ මේක නිකන් මහා ලොකු ජයග්‍රහණයක් විදිහට හිතන්න එපා. මේ ආස්වාද ප්‍රස්වාස දෙකේ මේට මේ දැනෙන අවස්ථාවේ චිත්තක්ෂණයක් ඉස්සෙල්ල කොහොමද දැනෙන්නේ කියලා බලන්න කියනවා. එතන මේක හට ගැනීම දිහා බලන්න. ආස්වාසය හට ගැනීම, ප්‍රස්වාසය හට ගැනීම. මේක බරපතල අභියෝගයක් කමඨාන සුද්ධ වුණොත් යෝගාවචරයගේ මට දැන් ආනපාන පේනවා. පුළුවන් තරම් ආනපානේ හට ගන්න තැන බලන්න. එතකොට මේ යෝගාවචරය ඒක කරගෙන කරගෙන ගියාම පේනවා හිතා ගන්න බැරි තාමත්ම සිවුන් තැනකින් තමයි මේ ආස්වාදය හටගන්නේ. ඒක හරියට මේ මව්පිය දෙදෙනාගේ බීජ එකතු වෙලා හැදෙන යුක්තාණුව ඒක නිකන් මේ කෙස් ගහක් අගත්ත ගත්ත තලතෙල් කඳුලක් වගේ ඉතාමත්ව පුංචි සෛලයක් තමයි ගර්භාෂයේ හටගන්නේ. ඉතින් මේක දිහා බලාන හිටියොත් මේක පැය ගානකින් දෙකට බෙදෙනවා. ඊට පස්සේ හතරට බෙදෙනවා. ඊට පස්සේ අටට බෙදෙනවා. 16ට බෙදෙනවා. 32ට බෙදෙනවා. බොහොම ශීඝ්‍රයෙන් අර තෙල් කඳුලක් වගේ මයිලක් අස්සේ කෙලවරක තියෙන ඉදිකට්ටක් කෙලවර තියෙන තෙල් කඳුලක් වගේ තිබුණ මේ සෛලය බෙදි බෙදි බෙදි බෙදි යන්න පටන් ගත්තකට පස්සේ අන්තිමට ඒ දවස් 32ක් විතර යනකොට මේක ඇතුලේ මේ කලලයක් මතුවෙන කතාව තමයි කලල විද්‍යාව සම්පූර්ණ ලෝකයක් හට ගන්නවා වගේ විචිත්‍ර කතාවක්. ඒ වගේ තමයි මේ කොහෙන්වත් නැති උලඟක් නැති තැනකින් ඔන්න හුස්මක් ඇදෙන්න පටන් ගන්නවා. ඇදිලා මේක ඔක්කොම වෙන්නේ වේදිකාව පිටිපස්සේ. වේදිකාව ඉස්සරහට එනකොට හුඳුට එළඹ පෙළඹ වාසය කරන යෝගාචරිතන ඕන දැන් නම් යන්තමට හුස්ම පටන් ගන්නවා තේරුණා. දැන් මේක අල්ලාගෙන ඉන්නකොට මේක සීග්‍රෙන් වැඩි වෙලා නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට යනවා. එතකොට මේ යෝගාචරයට තේරෙනවා මේක තමයි ලද්දා ඉඳලා වෙලා තියෙන්නේ. නමුත් මේක නෙවෙයි බැලුවේ. බැලුවොත් මේ නොතේරෙන මට්ටමක් තියෙනවා ආසාවේ. ඊට පස්සේ තේරෙන මට්ටමක් තියෙනවා. ඒක මේ මොන්නම විදියකින්වත් චිත්තක්ෂණ දෙකක් සම නැහැ. එක්ක මේක සීඝ්‍රයෙන් වැඩමින් පවතිනවා. නමුත් අර මෙතෙක් කන්න යෝගාවචරයට දැන්න මේ ආහන ආස්වාසය කියන්නේ බොහොම ස්ථිරව ඒකාකාර ගතියක්. ලං වෙලා බලන්න බලන්න එහෙම නැත්නම් මේ හටගන්ම බලන්න උත්සාහ කරන්න උත්සාහ කරන පේනවා. මේක කොච්චර සීඝ්‍රයෙන් විපරිණාමයටපත් වෙනවද කියලා. හිතා ගන්න බැරි තරම් විපරිණාමයටපත් වෙනවා. ඉතින් මේ විපරිණාමයටපත් වෙන වෙලාවේදී යෝගාවචරය මේ බලන නිසායි පේන්නේ. නමුත් මේ මම බලපු නිසා වෙච්ච දෙයක් නෙවෙයි මේ. මේක හැමදාම තිබුණ එකක්. මෙච්චර ආසාවෙන් බැලුවොත් මේ ලාවට පටන් ගන්න දේ මේ තරම් සුලිසුලඟක් තරමට වගේ නාස්කොඩ පුරවාගෙන යන මට්ටමට යනවා දැක්කොත් එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ යෝගාවචරයට කරන්න තියෙන හරිය දැන් හරි. එයා තාම දක්ෂව හුස්මක විපරිණාමයේ දකින්න ආස්වාදයේ විපරිණාමයේ දකින්න ඒ ඒ ඒ ඒ ක්‍රමයටම තමයි ප්‍රස්වාසයේ විපරිණාමය දකින්නේ එතකොට මේ යෝගාවචරය මේ ආස්වාසයේ නාස්පුඩු පුරවාගෙන යනකොට දකින්න තියෙන මේ සතිය ඒ යෝගාවචරයට දෙනවා අමතර තෑග්ගක් ඔක ගෙවෙන හැටි පෙන්නන එනිසා පටන් ගන්නකොට පිටකොන්ද වශයෙන් දැකලා දැන් හට ගන්න තැන පේනවා ඊට පස්සේ දැන් හොඳට බලනකොට ගෙවෙන තැනක් පේනවා ඉතින් මේ තුනම මේ ඉස්ලාම ආස්වාද ප්‍රස්වාසයේ වශයෙන් දකින්න හැටි. ඉතින් ආස්වාසයේ මුලත් එක්ක දකින්න හැටි ප්‍රස්වාසයේ මුලත් එක්ක දකින්න හැටි ඒ පියවර ගෙවලා ආස්වාසයේ මුලමැද අග වශයෙන් දකින්න හැටි ප්‍රස්වාසයේ මුලමැද අග වශයෙන් දකින්න හැටි වට කියන්නේ විපස්සනා මූලික ඥාන කියලා. මේ ටික පසු කාලේ කියන්නේ ඔය සත්ත්ව විසුද්ධි ක්‍රමේ තියෙන රත විනීත සූත්‍රයේ විස්තර දෙන අපේ අටුවාචාර්යින් වහන්සේලා මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි පිටකොන්ද වශයෙන් අවස්ථන දැනගන්න අවස්ථාව නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන් විස්තර කරලා දුන්නා. ආස්වාස හුස්ම රැල්ල රූපේ. මේක ප්‍රස්වාසය නෙමෙයි මේක ආස්වාසයයි කියලා හරියට වෙන් කර කර දැනගන්න නම හිත නාමේ. ඊට පස්සේ ප්‍රස්වාසය යනකොට ඒ ඒතර වගේ නාස්පුඩු පුරවාගෙන යනවා තේරෙනවා. ඒතකොට දන්න මේක ආස්වාසය නෙවෙයි. මේක ප්‍රස්වාසයමයි කියලා දැනගන්න එක නාමය. එතකොට මේ යෝග අවචරයට මේ දෙක මේ වෙත තොරණක බලපත් වෙන්න වගේ මේ ආස්වාදේ මේ ප්‍රස්වාසය කියලා වැටහෙන ශීඝ්‍රතාවයටම ආස්වාසේ ප්‍රස්වාසයේ වෙනස් කියන නාම ධර්මයක් ප්‍රස්වාසයෙන් ආස්වාසයේ වෙනස් කියන නාම ධර්මයක් රූපෙත් වේගක වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන එකට අත්පොත් තියපු ගමන් ඒකට හුරු වෙච්ච ගමන් ඒ ඇති වෙච්ච වීරියෙන් ඒ ඇති වෙච්ච අදිෂ්ඨාන ශක්තියෙන් නැත්නම් චිත්ත ශක්තියෙන් සර්වචන්සි කියනවා හරි හරි දැන් ওই ටික තියේදී මේක මුලත් එක්ක බලන්න පටන් ගන්න ආස්වාසිය මුලත් එක්ක බලන්න පටන් ගන්න ප්‍රසවාසය මුලත් එක්ක බලන්න පටන් ගන්න. ඒකට කියනවා පච්චේ පරිග්ගහ ඥානය කියලා ප්‍රත්‍යත් සමග සප්පච්ච පච්ච පරිග්ගහ ඥානය කියලාත් කියනවා. කිසිම දෙයක් ලෝකේ අහම්බයක් නැහැ. ඔක්කොම සිදු වෙන්නේ ක්‍රමානුකූලව. ඒ කියන්නේ ඔක්කොම සිදු වෙන්නේ ප්‍රතිපදාව. අපිට පේන එක පාට ආනපානින එක පාට ආස්වාසේන ප්‍රසවාසේ එහෙම කන්නේ මේ ආස්වාසයත් එන්නේ පෙරහැරක් දිගේ ප්‍රසවාසයත් එන්නේ පෙරහැරක් දිගේ කියලා මේ මුලත් සමග දකින්න යන එක තමයි ওই මහා ලෝකර පරිච්ඡ සම්පාදේ කියලා උගන්වන්නේ යමක් එනවා එකෙන් තව එකක් හැදෙනවා එකෙන් තව එකක් හැදෙනවා එකෙන් තව එකක් හැදෙනවා එන්නේ එන්නේ එක වැඩෙනවා එකෙන් අඩු වෙනවා ඕක තමයි විවට්ට කල්ප සංවට්ට කල්ප කියලා මේ ලෝකයේ හැටි එහෙම නැත්නම් මේ ලෙඩක් උනත් වැඩි වෙන හැටි ඇති වෙන හැටි ජීවිතේ උනත් උප්පත්තියක් වැඩිවීමක් මරණයක් වෙන හැටි දිය රැල්ලක් උනත් මුහුද දිගේ ඇවිල්ලා විශාල වශයෙන් ඇවිල්ලා රැළ මුහුදේ වෙරළේ හැප්පිලා කැඩිලා යන හැටි ඉර ලාවට පටන් අරගෙන මත්දහානි කතා කරලා හැන්දෑවේ වෙන හැටි ඉතින් යෝගාවචරයට තේරෙනවා මේ මේකේ මේකේ ආකෘතිය වැටහෙනවා මේ ආකෘතිය වැටහෙනකම්ම මේ යෝගාවචර තාම විපස්සනාවට සුදුසු නැහැ. මේවා විපස්සනාවට පූර්ව ඥාන. ඒක හරියට දැන් මේ කොට නැගිලා හදන කාලේ. මෙතන යට තිබුණේ මහා විශාල නරාවලක්. ඒකේ විශාල කාණු කපල ඒව යට ජම්බාර බස්සලා නැත්නම් විශාල කොන්ක්‍රීට් කඳවල් දාලා තමයි කොට නැගිලා හැදුවේ. දැන් ඒක පේන්නේ නැහැ. ඒත් ඒක මේ තට්ටු හතරක ගොඩනැගිලට අවශ්‍ය තරම් ඒ ෆවුන්ඩේෂන් එක. එහෙම නැත්නම් අපි කියන පාදම සකස් කරන වෙලාවේ මේ බිල්ඩින් එක හැඩයක්වත් තිබුණේ නැහැ. මහා ජරා ගොඩක මේක තිබ්බේ. ඒ ඔක්කොම ජරා එහාට මැර කරලා මේකටම කාණුවක් අපල එකේ කොන්ක්‍රීට් දාලා. ඒ හදාගන්න එක මේ නිර්මාණ ශිල්පියා දන්නවා. මේ වගේ ලස්සන ගොඩ නැගිල්ලක් හදන්න විශාල පදනමක් ඕනේ කියලා. අර වගේ විපස්සනාට අවශ්‍ය පදනම තමයි මේ දේ බලනවා. දේ හටගන්නමත් එක්ක බලන විතර හටගන්නමත් නැතිවීමත් එක්ක බලනවා. මේන්න මේ විදිහට බලනකොට ඒක විශාල යෝගාවචරයාගේ හිත පිළිබඳව දැනගැනීමේ විශාලම පාදමක් ෆවුන්ඩේෂන් එක. මේ යෝගාවචරය තාම වැඩ කරන රූපයක් එක්ක. රූප ධර්මයක් තමයි මේ මුලැමැදාග වශයෙන් බලන්නේ. හැබැයි එයා දන්නේ නැහැ කොහොමද මේකේ නාම ධර්ම වැඩ කරන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා මේ ආස්වාසේ බලනකොට ආස්වාසේ වායෝ පොට්ටබ්බ ධාතු තමයි පේන්නේ. ඒක ප්‍රස්වාසේ නෙවෙයි කියලා දන්න එක තමයි නාමෙ වෙන්නේ. ආස්වාසේමයි ප්‍රස්වාසේ නෙවෙයි. ඒතර ප්‍රස්වාසයට යනවා. යනකොටත් අර වගේම නාස්පුඩුවේ හුලම් පිහිරක් පිටට විට වෙනවා. ඒක වායෝ පොට්ටබ්බ ධාතුව. රූපේ නමුත් ඒක ආස්වාසය නෙවෙයි. මේක ප්‍රස්වාසය කියලා ඒක අපි දැනගත්ත නැතත් මේ ආස්වාස ප්‍රස්වාස දෙක වෙන්කොල්ල හඳුනා ගන්නකොට නාම කොටස රූප කොටසක් තියෙනවා. නමුත් යෝගාවේ වැඩි පිළිස කතාව කියන්නේ රූපෙ දිහා බලන්නකෝ. ආස්වාසය ආලු කරගන්නකෝ. ප්‍රස්වාසය ආලු කරගන්නකෝ. ඒත් එක පුළුවන් තරම් යන්නෝ කියලා යෝගාවචරය කටයුතු කරගෙන යනකොට එයා ඒකේ ප්‍රත්‍යත් සහිතව බලන්ඩ යනකොට ඒ යෝගාවචරයා දැනගත්තත් නොදැනගත්තත් මේ රූපය ඊටාම සිවුන් තැනකින් පටන් ගන්න හුස්ම නාස්පුඩු පුරවාණ යන තැනට යනකොට ඒ රූපය බලන හිතෙත් ඊටාම සූක්ෂම ආස්වාසය බලන්න ඊටාම සූක්ෂම හිතක් ඕන. ගොරෝසු ආස්වාසය බලන්න ගොරෝසු හිතක් වෙනවත් ඇති. ඊට පස්සේ ගොරෝසු හිතෙන් ආයේ ආස්වාසේ නිමාව බලන්න ආය හිත සූක්ෂම වෙන්න ඕනේ. ප්‍රසආසෙත් එහෙමයි. ඒක නිසා මේ අරමුණ සූක්ෂම නම් හිත ඊටාම සූක්ෂමයි. අරමුණ ගොරෝසු නම් හිත බොහොම ගොරෝසුයි. ඉතින් යෝගාවචරය දැනගත්තේ නැති වුණාට මේක යාට අදාහ ගන්න වෙනවා. ආනා ආස්වාස ප්‍රසආසයේ දෙක අපිට මුලමැද අහුවෙන්නේ නැත්තේ අපේ හිත ගොරෝසු නිසා. ඒ ගොරෝසු බව දැනගෙන මුල දක්නා සුළුව බැලීම හිච්චිත භාවනාවක්. හිත සියුම් කරන්න කරන වැඩක්. ඉතිගේ වැටුනේ නැහැ කියලා ඉසాత බැඳගෙන අඬලා වැඩක් නැහැ. කාටවත් එහෙම වැටෙන්නේ නැහැ මුලදී. මුලදී නමුත් පණ ගන්න ඕනේ අමුද්‍රව්‍ය තියෙනවනේ. ආ මුල ඉඳලා ආම් බලාගෙන ගිහලා අගට යන්න යනකොට ඒ බලන බැල්මේදී එන්න එන්න මුලයි යගයි දෙක මේ සූක්ෂම පැති දැනගන්න. ඇත්තටම කියනවනම් යෝගාචරයට මේක වැටහෙන්නේ නැහැ. මේකේ පසු ප්‍රතිඵලයක් තියෙනවා. එහෙම නැත්නම් මේකේ ආංශිකව ඇති වෙන ප්‍රතිඵලය තමයි ඒක දැක ගන්නාසුලුව හිත ඒකටම මනසිකාරය යොදාගෙන භාවනා කරනකොට හුස්ම සම්පූර්ණයෙන්ම ආස්වාස්පස්ස සියල්ලම සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ හරි දර්ශනය ආවොත් තමයි. මම හුස්ම බලනවා කියලා මේ හුස්ම කියන්නේ නිවන නෙවෙයි. නමුත් හුස්මට චීන කණ්ණාඩියක් දාලා බලනවා වගේ සමීප කරලා ආසන්න කරලා උත්සන්න කරලා බලන්න ඕන මේක මුලමදාග දකින්න කියලා. ඇහක් පිට ඇහක් තියාගෙන මේ හුස්ම දිහාම බලාන ඉන්නකොට යාට පේනවා මේකට ගිය ගමන් හුස්ම සංසිඳෙනවා. ඒකේ ආයේ මේ යෝගාවචරය ගෑනුණත් පිරිමුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා යෝගාවචර මේ සියුම් වේගනේ අනකොට මේ සියුම් වීම තමයි අර සියුම් වශයෙන් බලපු නිසා හිතේ මෙතෙක්කල් වැඩගත්තේ නැති සූක්ෂම පැති වර්ගන ප්‍රනීත කොටස් කියලා ප්‍රනීත කොටස් ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවත් වෙනකොට දැන් මේ ආනාපානෙත් එක මෙහෙම ගැඹුරට යනකොට මේ එළිය හෙන ගැහුවත් හිතවිලිත් දැනෙන්නේ නැහැ වේදනාවක් දැනෙන්නෙත් නැහැ ඕන එක පාරට ආයසරයක් හිත ගැසිලා එළියට පයින්නෝ අනේ මේ ආස්වාස් ප්‍රසාර මොකුත් නැහැ ඔන්න සද්දයකට පිට ගියා ඔන්න හිතවිලකට පිට ගියා ඔන්න වේදනාවට හිට ගියා එතකොට යෝගාවචරයට අර තිබුණු ආනාපානෙත් එක ගණතුණු නැති වෙනවා ඉතින් ඉෂාත බඳගෙන අඬනවා මේ මේ භාවනා කැඩුනේ කැස්ස නිසා මේ භාවනා කැඩුනේ වැස්ස නිසා මේ භාවනා කරන හිත පිට ගිය නිසා වේදනා නිසා කියලා මේ යෝගාවචරය අර ඇති වෙච්ච මේ හිතේ සමාහිත භාවයත් නැති වෙන එකක් කියලා ඒ නැති වෙන හැටි ප්‍රස්වාසයේ නැති වෙනවා වගේම එකක් කියලා කල්පයකට හිතන්නේ මේ ආස්වාද ප්‍රස්වාසයේ අල්ලගන්න එක ගෙවෙන හැටි බලන්න දැන් මේක කරගෙන යනකොට සතිය හටගත්තයි යෙමුකෝ. සමාහිත භාවය හටගත්තයි යෙමුකෝ. චිත්ත භාවනා නැත්තම් හිතේ සමාධිය ඒකත් කැඩෙන හැටි බලන්න ඒකත් ගෙවෙන හැටි බලන්න මොනම යෝගාවචරයකටත් හිත හදන්න අමාරු. එයා කරන්නේ ඒක කැඩෙනකොට ඊසාත බැඳගෙන අඬනවා. අයියෝ මෙච්චර අමාරුවෙන් හදාගත්ත මගේ වැලි මාලිගාවට කවුරු හරි පයින් ගැහුවයි කියලා. මේක වැලි මාලිගාවක් කියලා එයා දන්නේ නැහැ. ඉතින් කවදා හරි මෙයාට කියන්න වෙනවා. එහෙම තමයි. දැන් ඔයා ආයෙත් මුලින් ඉඳලා පටන් ගන්නද? ආයෙත් ආස්වාස් ප්‍රසවාසය බලන්න. ආයෙත් ප්‍රත්‍ය සහිතව බලන්න. ආයෙත් ගෙවෙන තැන් බලන්න. ඒකට තමයි අලුතෙන් මේක හදලා අවස්ථාව දුන්නේ කියලා කරගෙන කරගෙන යනකොට යාට තේරෙනවා නැත්නම් යෝගාවචරයට තේරුම් ගන්න වෙනවා. මේ හිත කැඩෙනවා තමයි සද්දවලට. ඒ ආයෙ පටන් ගන්න බැරි කමන්නේ. ඒක නැති වෙන්නේ. ඒ ඒ ඒ ඒ භාවනා කරන්න පටන් ගන්න ආධුනික මනසට මොකක්වත් වෙන්නේ. ආයෙත් කරන්න. එතකොට යාට සිද්ධ වෙනවා පිළිගන්න. දැන් රූප ධර්මයේ ඇතිව පැවතිලා නැතිලා යන වගේම මේ සතිය කියන එකත් පෙර නොතිබී ඔන්න අපිට ගුරුවරයා කියලා දුන්නා උගන්න ගත්තා ඉගෙන ගත්තා. දැන් සතිය හොඳට ඉන්නවා. දැන් මේක නැති වෙනවා. නැති වෙනකොට අඬන්න ගත්තොත් ඉෂාත බැඳගෙන මේ කණපින්දම් ගහගෙන විලාප කියගෙන එයාට අර ප්‍රසවාසයේ අග දකින්න වගේ සතිය නැතිවීම දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. සමාධිය නැතිවීම දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. සමාහිත භාවය නැති වෙන හැටි දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. ඒක වෙන දෙයක් ඒක ස්වභාවයේ මගේ හිත දැන් කරන ආයෙ පටන් ගත්තොත් ආයෙස්තරයක් අලුතෙන් පටන් ගන්න කෙනෙක් වගේ සතිය පටන් ගන්නවා. ආයෙත් ඔන්න ආනපාන යාලු කරනවා. ආයෙත් සමාධිය එනවා. ආයෙත් කැඩෙනවා. මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඒ යෝගාචර දැන් නාම ධර්ම වල විතරක් නෙවෙයි රූප ධර්ම වලත් රූප ධර්ම වල විතරක් නෙවෙයි නාම ධර්ම වලත් හැම එකටම සියුම් හටගැන්මක් තියෙනවා. හැම එකටම රංගනයක් තියෙනවා. භූමිකාවක් තියෙනවා. ඒක ඉවරනට පස්සේ යා නැති වෙනවා. අන්නේ මේ දේ නැති දැනගන්නවා කියලා කියන දේකට හටගත්ත පටන්ගත්ත මූලික විපස්සනා ඥාන ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කවදාකවත් යෝගාවචරය භාවනාවක් කියලා හිතන්නේ නැහැ. යෝගාවචරය කියන්නේ මට මේ ඇතිවිච්ච සමාධි කොච්චර කෙටුවත් කැඩෙනවා. කොච්චර සමාධි හැදුවත් කැඩෙනවා. ඒක නිසා මොකද්ද ඇති වැඩි කරන්න බෑ කියලා දමලා ගන්නවා. නමුත් මේ කමඨාන සුද්ධ කරලා අපි කියලා දෙන්න ඕනේ. නේද? කැඩෙන තැන තමයි නිවන තියෙන්නේ. ඕකට නොසැලී ඉන්න පුළුවන් නම් උඹට ආයෙත් හදන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒක හදුවාට පස්සේ මතක තියාගනින් ওই හදන එක ඕකත් කැඩෙනවා. මේක නම් ඔබේ කලාව, මේක නම් ඔබේ මානසිකාරය, මේක නම් ඔබේ ධම්මාදිත්‍ය, මේක නම් ඔබේ යෝනිසෝ මානසිකාරය ඕන තරමක් කඩන්න කියවනවා. ඕන තරමක් හදන්න කියවනවා. මේක බලාන හිටපන්. බලහන් ඉන්නකොට ඇති වෙන යමක් ඇත්තේ වීනම් සියල්ල නැති වෙන සුළුයි. මේ කොටහක් හොඳයි කියනවා ඒක ඇති වෙනවට කැමැති. කොටහක් නරකයි කියන එක නැති වෙනවට කැමැති. ඕන සිද්ධියක ඇති වෙන නැතිම් දෙක තියෙනවා. ඒක නිසා මේක දිහා බලන ඉන්නකොට තමයි යෝගාවචර තේරෙන්නේ මෙතුවක්කල් මං අරමුණු අල්ලාගෙන සතිය බදාගෙන සමාධිය බදාගෙන මෙව්වා මගේ කියාගෙන අර වැලි සෙල්ලමින් වැලියෙන් හදාගත්ත මාලිගාවක් මගේ කියාගෙන සෙල්ලම් කරන පොඩි දරුවෝ වගේ ඒක කැඩෙනකොට අඬනවා. ඒක කැඩ ඒකට ප්‍රේමේ තියෙන කාන් කැඩෙනකොට අඬනවා. ඉතින් පුත්‍රජානන්සේ කියනවා පස්සලින් ගෙවල් හදන දරුවෝ ඒකේ කෙරේ රමණේ තියෙන තාක්කල් ඒ කෙරේ තෘෂ්ණාව තියෙන තාක්කල් ඒකට වැස්සට කැඩුනත් අවුවට කැඩුනත් පයවැදල කැඩුනත් කෑ ගහන පටන් ගන්නවා. නමුත් මේ දරුවම සෙල්ලම් කරලා ඒකට ඒකේ යන්න හදන වෙලාවට යනකම් පයින් යනකම් තමයි යන්නේ. එතකොට යාට රාගයක් නැහැ. ඒ වැලි මාලිගාවට පයින් අයින්. ආන් මේ වගේ මේ නාම ධර්ම රූප ධර්ම දෙකේම ඒකේ ඇති වෙන මේ කැඩෙන ගතිය විස්කම්බණය. එහෙම නැත්නම් ඒ ඒ තැන් වල අපි මේක නිත්‍ය වශයෙන් ගත්තට මේ වැලි මාලිගාවක් මේක. ළමයින්ගේ තෙල්ලංගයක්. මේක ඇති වෙනව නැති වෙනව. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ දේවල් කිරිය පිළිබඳව තියෙන මේ නিত্য ගතිය, සුඛ ගතිය, සුභ ගතිය, ආත්ම ගතිය තියෙනකන් ඒ වගේ විපරිණාමය අපට මහා හුනියම. මහා අරියාදුවක්. නමුත් මේ දේවල් වල අනිත්‍ය ගතිය, සුඛ දුක්ඛ ගතිය, අනාත්ම ගතිය, අසුභ ගතිය බලනවා නම් ඒ වගේ විනාශය ආර්ය දුක්ඛ සත්‍ය වෙනවා. ඒක ආර්ය දුක්ඛ සත්‍ය වෙනදි මේ යෝගාවචරගේ හිත මෙන්න මේ විදිහට මේ බිඳී යෑම විපරිණාමය ඇතිව නැතිව යෑම වෙන දෙයක් බාටපත් වීම මේ උඹට නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උඹ මේක පිළිගන්න තැනට මේක එනකොට ඉසాత බඳගෙන හඬනවා වෙනුවට අරියාදුවක් කියලා හිතන ගන්න වෙනුවට මේ දැක ගන්න හතියෙන් බැලුවොත් එයා ලෝකයා දිහා බලනකොට යාට තේරෙනවා මම ඇර මගේ සරුවච්චන් ආංශේ ඇර මුළු ලෝකෙම මේක නිත්‍ය වශයෙන් ගන්න, සුඛ වශයෙන් ගන්න, සුභ වශයෙන් අරගෙන ආත්ම වශයෙන් අරගෙන පුදුමාකාර කතන්දර ගොතනවා. මමත් එයින් එක අමණේක් විතරයි. දැන් මම බලනවා මේකේ අනිත්‍ය පැත්තෙන්, දුක්ඛ පැත්තෙන්, අසුභය පැත්තෙන්, අනාත්ම පැත්තෙන් ඒතර අපි යමක් සත්‍යයි කියවනම් ඒ සියල්ලම බොරු බවක් යමක් නැහැ කිව්වනම් ඒක ඇත්තටම තියෙන බවක්. නැත්නම් මේ විමුක්තිය කියන එක මෙතන තියෙන බවක්. අපි මෙතෙක් කල් හිතන්නේ නිත්‍ය සුඛ සුභ ගති සියල්ලම නැති බවත් මේ දැක ගන්නාසුළු ගතිය ඒ යෝගාවචරයාගේ භාවනාවට ලං වෙනකොට ඒ යෝගාවචරයාගේ පරිණාමයේ විශාල වෙනසක් එහෙම නැත්නම් රත් කරලා කෝවක දාලා අලුත් දෙයක් හදනවා වගේ කුඩු කුඩු කරලිවලා නැවත ප්‍රතිබිම්බයක් හදනවා වගේ ඒ යෝගාචර තේන මම මේ ජීවත් වෙන ලෝකේ මිනිස්සයා මේ මුල්ලු ඥාණයම මුළු භෞතික ඥාන සියල්ලම හදලා තියෙන්නේ නিত্য සුඛ සුභ ආත්ම පදනම යටතේ. මම මෙතෙක් කලුත් මේකට තමයි කඹුර ඇවිවේ. දැන් මේ භාවනාවේදී කමඨාන සුද්ධ වෙනකොට අකමැත්තෙන් නමුත් අමාරුවෙන් නමුත් තේරුම් ගන්න වෙනවා මේකේ බිඳීම මට කරන අභියෝගයක්වත් මේක බිඳීම මට කරන අරියාදුවකුත් නෙවෙයි මේ බිඳීම વિશે අනිත්‍ය සංඥාවෙන් බලන එකනට එක ප්‍රමෝදයක් නිත්‍ය සංඥාවෙන් බලන එක්කනාට මූණට දමලා ගෑහිලා. මූණට කෙල ගැහුවා වගේ. අභියෝගයක්. ઈચ્છා බංගත්වයක්. පෞරුෂත්වයට ගෙන්න විශාල අභියෝගයක්. ඉතින් ඒක නිසා මේ ආකල්ප මේ වෙනස වෙනකොට එයා මේක තේරුම් අරගන්න මේ ද්‍රව්‍යයේ විපරිණාමය හරහා තමයි. හැබැයි ඒක විශාල හිතේ විපරිණාමයකට හේතු වෙනවා. ලෝකේ දිහා බලන හැටි. බලනකොට ලෝක යාදිහා බලන හැටි. තව කෙනෙක් කතා කරනකොට ඒ මනුස්සයා කොච්චර දුරට මේක නිත්‍ය සුඛ සුබල්ලගෙන මේ කතා කරන්නේ. ඉතින් ඒ මනුස්සයාට මේක හේතු කළ දෙනවට වැඩිය Taman නිවන් දකින්න එක ලේසි. මොකද මුළු ලෝකෙම ඉන්නේ එතන. ඉතින් මේ නිසායි ਸਰවඥාන්සේ සර්වඥතා ඥානෙ ලබන්නට ලැබුවට පස්සේ බණ නොකියන්න හිතුවේ. කාට කියන්නද? ඔක්කොමලා බැඳගෙන රණ්ඩු කර කර තෝ තෝ වරපල කියාගෙන සත්ත දාන දණ්ඩ දාන කියාගෙන මේ සත්තුන්ට ආයුධවලින් ගහගෙන මරාගෙන දඟලන්නේ මේ Taman අල්ලාගත්ත ටික නිත්‍ය සුඛ සුබ කරගන්න. මුළු ලෝකෙම මේ අනිත්‍ය අසුබ දුක්ඛ ගතියක් තියෙයි. අන්නේ දෘෂ්ටි කෝණයෙන් බලන කෙනාගේ විපස්සනා වශයෙන් ඇතිවෙන මේ විපිරියාසය මේකට විපල්ලාස කියලා වචන කතා කරන්නේ නিত্য සුඛ සුභ ආත්ම කියන විපල්ලාස අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන දෘෂ්ටි කෝණයට හැරෙනකොට එයාගේ මේ හිතේ පැතිරීමක් සිද්ධ වෙනවා හිතේ වර්ධනයක් සිද්ධ වෙනවා මේක මට වැරදිලාද නැත්නම් මුළු ලෝකෙටම වැරදිලාද ඒ මුළු ලෝකෙම අල්ලගෙන තියෙන මේක නিত্য සුඛ සුභ කියාගෙන අම්මගෙන් ඇහුවත් එහෙම කියනවා තාත්තගෙන් ඇහුවත් එහෙම කියනවා ගුරුවරයෙක් ඇහුවත් එහෙම කියනවා වැඩිහිටියන් ඇහුවත් එහෙම කියනවා නමුත් දැන් හොඳට බලනකොට පේනවා බුදුහාමුදුරුව පිටිපස්සේ හිමීට hina වෙලා කියනවා මට පේනවනේ බලනකොට පේනවනේ ඕන්න ඕක තමයි විපස්සනා. මේ කමඨාන සුද්ධ වෙනකොට එයාගේ මේ පීති පරණතා සුඛ පරණතා ඇති වෙනා වගේම චිත්ත පරණතාවයක් ඇති වෙනවා. මම මේ අර පරණ මෝඩ චීන කන්නඩියෙන් බල බලා ඉඳලා මැරිලා ගියා නම් මං කීයක් දේවල් අල්ලබදාගෙන ඉන්නවද? නමුත් මේ අලුත් ක්‍රමනේ චීන කන්නේ අනිත් පැත්ත හරලා බලනවා වගේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට මට නිවන් දොරටු කියලා කෝටි ගණක් උපන් දවසේ ඉඳලා අත් දක්වා ලැබිලා තියෙනවා. නමුත් ඒවා පාවිච්චි කරන්න දන්නේ නැහැ. දැන් මම උත්සාහ කරනවා. මේ මුළු ලෝකෙම මොන જાති කිව්වත් මේක වෙනස් වෙන සුළු කියන පැත්තේ. ඒකකොට බලන්න මුළු ලෝකෙම අපිට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. එක්කෝ අපි අල්ලලා පිස්සන් කොටුවකට දානවා. එහෙම නැත්නම් අපිට ලිඩ්ඩු කියලා අපි කොන් කරනවා. එහෙම නැත්නම් කියනවා තෝ පළ කැලයකට තෝ පිස්ස තෝ මේට ගැලපෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ අපිට අබිනිෂ්ක්‍මණය කොරෝලා දෙනවා. නෑ නෑ උඹ කොහොමඩක්වත් මේ පරිසරයට ගැලපෙන්නේ නැහැ ඵලය යන්න කියලා. ඉතින් එතෙන්ද යනකම්ම ඉන්න ඒගොල්ලෝ කියනකොට ඇන්නෑ වේ මාව දාන්න එපා කැලයට මම මැරෙයි. ඉබ්බා කියනවලු වතුරට දානකොට ඇන්නෑ වේ මාව දාන්න එපා වතුරට මැරෙයි කියලා. ඒකට යෝගාවචරත් කරන්න එපා. අනේ මාව එලවන්න එපා. කීකයි මීට කැලයට හේන්දු වෙලා නිකන් නිකන් තියෙන්නේ. අර කට්ටියට තේරෙනකම්ම ඒ ඒගොල්ලන් අපේ මේ මේ අමුතු ගඳ එනකම්ම ওই පිස්සු කෙලකෙලි ඉන්න එකයි තියෙන්නේ. ඒකට ඕගොල්ලෝ හරියම දුර්වලයි. ඕගොල්ලන් ඒ ඒ කියන සම්මුති ඥානේ නැහැ. තමන් භාවනා කරන්න. කරනකොට හොඳට බේනවා චීනක් කරන අඩේ මේ මිනිස්සු මොන මොකාටද මේ නටාගෙන ඉන්නේ කියලා. මොකටද මේ ඇඳගෙන ඉන්නේ කියලා කියන්න යන්න එපා. ඒක කියන්නේ කියොත් එම hali කචල් එකක් වෙන්නේ ඔක්කොමලා එනවා අපිට යුද ප්‍රකාශන කඩු කෙනිසි අරගෙන එන්නේ කවුද කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අපි දන්න කියන කට්ටිය අනිවාර්යයෙන්ම යුද ප්‍රකාශ කරනවා වැඩි කරගෙන යනකොට ඒගොල්ලන්ට අපි වාතයක් එනවා මොන જાති කිව්වක්වත් මාව නලවන්න බිනවන්න රන් මිනි මුතු වලින් බෑ ඇලේ දොලේ ගංගාවේ දිය ඇලේ මගේ හිත නෑ කියනකොට කියනවා ඔබ කොරකෑ උඹට මේ සමාජය ගැලපෙන්නේ නැහැ. පළ කියලා එළවණු කියනවා එන්නේ වේ කියලා මේට ෂේප් වෙන එකයි තියෙන්නේ. ඉතින් මේකට චේතෝපරිය ඥානය කියලා නමක් දාලා තියෙන පොඩි නමක් නෙවෙයි. මේ හිත දැනගන්නකම් මේ කිසි කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි මේක. මොකද මම මෙතෙක් කල මං හිටියෙත් උතන. මේ Taman හිටපු ඔරුවේම තමයි අනික් කට්ටිය ඉන්නේ. දැන් මේ බුදුන් ආශ්‍රය කරන නිසා බුදු ඥානසේ ওই ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ චක්කුං උදපාදි ඥානං උදපාදි විඥා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි කියලා. ඒක රෑමත් දහනේ ඔය සූත්‍රය කියන්නේ. කියනකොට උඩරට පැත්තේ මඟුල් බෙර ගන්නවා. ඒ ඒ වාක්‍ය කියවෙනවා කීප වතාවක්. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියලා ඉතින් කියන්නේ කයි හඳුරෝ කියන්නේ. චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියන බෙරි බ්‍රුන් බං දඩබරත් දඩබන ගාලා බුදුහාමුදුරු කියනවා මම උඹලා ওই නටන ඇටිල්ලේ මේ අනිච්චන් දුක්ඛං අනත්තම් පැත්තෙන් බැලුවට පස්සේ මට මේ ඇති වෙච්ච ඇහැ මොන්නම කෙනෙක්වත් පිළිගන්නේ නැහැ. යසෝදරා පිළිගන්න එකක් නැහැ. රාහුල කුමාරයා පිළිගන්නෙත් නැහැ. සුද්ධෝදන රජුර පිළිගන්නෙත් නැහැ. ඉතින් මේ ඇති වෙන මේ ඥාණයට ඕනම කෙනෙක් කියන්න පුළුවන් ඔළුව නරක් කියලා පිස්සු කිය. ඕනම කෙනෙක් කියන්න පුළුවන් මේ මිනිස්යාට මේ පේනවා නම් ඇත්ත ඉතින් අපිට පේන්න eBay. නෑ නේ අපිට පේන්නේ නෑ. ඉතින් ඒකට ඒ ඒ හිත පැතිරෙන හැටි ඒ හිත පැදුර එනවාගේ වැටෙනකොට බුදුරජාණන් මේ ලෝකයා නිසා කීයට ගන්නෙ. මේ මාත් එක්ක ගත කරන ලෝකයා සාක්කියට ගන්නවා මිසක් කවදාකවත් යුද ප්‍රකාශ කරන්න. ඒගොල්ලෝ බොරු කියන්නේ නැත්. ඒගොල්ලෝ ඉන්නේ සම්මුති සත්‍යයක පිහිටලා. ඉතින් මගේ දෝෂෙට වගේ මට પરමාර්ථය පේනවා. ඒක මගේ දෝෂයක්. සම්මුති සත්‍ය විතරක් ඉන්න එක නගේ දෝෂයක් නෙවෙයි. මට එකයි කරන්න පුළුවන් වෙන්නේ උන්දලත් එක්ක ඔළුව බේරගෙන මම පරිස්සම් කියලා ඉන්න එක විතරයි. අන්න ඒකට කියනවා සම්මුති ඥානය කියලා. මම අභියෝග කරන මේ සේරටම ඕගොල්ලන්ට ඒක නැහැ. ඕගොල්ලෝ භාවනා කරන්න ගියාම අඟ පුප්පණ්ඩ හදන. අන්ධහැර පාණ්ඩ හදන උඹලා භාවනා කරන්නේ මම භාවනා කරනවා. ඔබට සීලෙ නැහැ. මට සීලෙ තියෙනවා. උන් කියනවා ඒක උඹලට පිස්සු කියලා. සීලෙ තිබුණාට ඕක වසංගන හිට බලනකෝ. භාවනා කරුවට කාටවත් අnder පාන්න ඕනේ. ඒගොල්ලන්ට වැඩිය මේක පේන්න පේන්න ಗುಣ වසංගාගෙන මේ ජීවත් වෙන්න මේ කෙනා ඉස්සෙල්ලා ඔක්කොම අර හිතේ ಗುಣ ටික වඩාගෙන වැඩුවට පස්සෙත් අපේ හිතේ අර පරණ ගඳ තියෙනවනේ. දැන් රාකලයක් කොච්චර හේදුවත් ඒකට තෙලිජ දාපු ගමන් ආයේ පැහැෙනවනේ. මොකද ඒකේ අර මැටි කට්ට අස්සේ කොහොමඩක්වත් මේ ඊස්ට් පීජ තියෙනවා. ඒ වගේ අපි කොච්චර කලයේ සුද්ධ කරගත්තත් මේකට තෙලිච්ච වැටිච්ච ගමන් පැහැෙනවා. Tamange එකත් පැහැෙනවා. ඒකට රා කලයකටම තෙලිච්ච අප මහන්න දෙයක් නැහැ වගේ මේ සංසන්දනාත්මකව පේනකොට මොකද්ද මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ? අපි මේ ඇතිවීම එකතු කිරීම කියන සංස්කාර ලාභය සත්කාරයක් කියලා කරගෙන ගියේ එකනා දැන් නැතිවීම ක්ෂය වීම විභාමයේ විරාගය කියන එක නැත්තම් නිරුද්ධ වීම දෘෂ්ටි කෝණය කරගත්තාට පස්සේ එයාට සම්පූර්ණ මේ ලෝකයේ මැරිලා උපදිච්ච කෙනෙක් වගේ එහෙම නැත්තම් අලුතින් උපදිච්ච පුංචි දරුවෙක් බලනවා වගේ මේ ලෝකයාගේ තියෙන මේ නিত্য සුඛ සුබ ආත්ම සංඥාවත් වරින් වර තැන් තැන් වල මට හම්බෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවත් වරින් වර මාතුලම තියෙන නিত্য සුඛ සුභ සංඥාවත් ඇත්තටම කියනවනම් පිස්සු වටන සුළුයි. ඒක පිළිබඳව කිසිසේත්ම අව탁සේරු කරන්න එපා. මේ දවස්වල ගොඩාක් මේ ආටිකල්ස් ඒ කියන්නේ ලේඛන පළ වෙලා තියෙනවා. මේ මට්ටම දන්නේ නැතුව භාවනා කරන්න යන අයට ඔළුව නරක් වෙනවා පිස්සු හැදෙනවා බය වෙනවා ජීවිතේ පා වෙනවා වහ කරනවා මැරෙනවා ඒකට කවුද වග කියන්නේ කියලා. භාවනා කරගෙන යනකොට මේ ලෝකයා නිත්‍ය සුඛ සුබ සංඥාවෙ ගියාට යෝගාවචර අවංකව භාවනා කරනවා නම් මේ ටික තේරෙන්න ගොඩාක් පැය ගණන් යන්නේ නැහැ. කුශාග්‍ර බුද්ධිමත් ඇති යෝගාචරමික තේරෙනවා. තේරිච්ච ගමන් ඒ යෝගාවචරයට සාමාන්‍ය බුද්ධිය නැත්තම් අපි කියන සම්මුති ඥානෙ නැත්තම් එයාට තේරෙනවා ලෝකයේත් එක්ක ගනුදෙනු කර ගන්න බැරුව වගේ. ඉතින් ඒක ලෝකෙටත් ප්‍රශ්නයක් මෙයාටත් ප්‍රශ්නයක්. ඉතින් මේකට තමයි අපි මේ බෞද්ධ පරිසරයක ඉපදිලා බෞද්ධ සංස්කෘතියක් අපිට තිබිලා අපේ ලේවල මේක තියෙනවා ටිකක්. අපේ ලේවල තියෙනවා මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම. අනිච්ච දුක්ඛ අනාත්තන් ටිකක් තියෙන නිසා මේව බණ කියනකොට ලේසි පොඩ්ඩක් කියලා දෙන්න. එහෙම නැති ලෝකෙක මේ කතා කරන්න ගියා නම් ඒක හරියට ਸਰවචාන්සි ඉපදිච්ච ගමන් ලෝකේ වගේ. මිලෝ જાතියක කවුරක්වත් දන්නේ නැහැ මෙහෙම දෙයක් අහලා නැහැ. ඉතින් ਸਰවචනාසර කොච්චර මහා කරුණාවක් තියෙන්න ඕනද මේක භාගයක් දෝවිලි තියෙන මිනිස්සුයෙකුට මේක පෙන්නලා දෙන්න. ඉතින් ඒ ඇති වෙන පැතිරීම, ඊතර පැතිර යන ගතියට දවසක දැන් යෝගාවචරයා මේ කතාව දිගේ ගිහිල්ලා මේ බින්දෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන තමයි නිවන තියෙන්නේ. ඒක නිසා මේ ඉසాత බැඳගෙන අඬලා වැඩක් නැහැ. ඒකට සාදර වෙන්න, ලෑස්ති වෙලා යන්න, ඒකට එපා කැක කරන්න. එපා ඒක විචිකිච්ඡාවට ලක් කරන්න. එපා ඒකට අනුගෙන් අහන්න. ඇහුවොත් පිස්සෙ පිටට තමයි උත්තර දෙන්නේ. කිසි කෙනෙක් නැහැ. ඕක දැකපු දැනගන්න කිසි කෙනෙක් නැහැ. ඒක නිසා Tamanට තියෙන්නේ අර මෙතෙක් ඇති කරගත්ත වශී භාවය හරහා අත්දැකීම හරහා මේකට ලෑස්තිලා යන්න පටන් අරගත්තොත් පේනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චරක් නිමිති තියෙනවද අපිට අනිත්‍යතාවය පෙන්වන්න. අනිත්‍යතා ලක්ෂණ කියලා මේකට කියනවා. අපි මෙදිකල් ඒවා වහන්න, කපරාරු කරන්න, පොලිෂ් කරන්න, හුණු ගන්න නෙලෑස්තුනේ. දැන් බලනකොට පේනවා අනිත්‍යතාවයේ අනිත්‍යතාව කියනක බුදුන් ලෝකේ පහළ වුණත් නැති වුණත් තියෙනවා. ඔබ බැලුවත් නැතත් තියෙනවා. දැන් මේ යෝගාචරය බලන්නේ දෘෂ්ටි කෝණය නිසා එයාට කියනවා අනිච්චානුපස්සනාව කියලා අනිත්‍ය පිපුරු ගහපු ගති හුලං ඉරි කඩතුළු වෙච්ච තැන් දක්නාසුලුව බලනවා කියන එක නාස්තියක් නෙවෙයි ඒක තමයි ප්‍රകൃතිය. ආනේ බලනකොට පේනවා මම මෙතෙක්කල් භාවනා කැඩුනා අභාග්‍ය සම්පන්න දේවල් අරියාදු කියලා තිබුණේ මම මේ නিত্য සංඥාවෙන් බලපු නිසා අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් අනන්තවත් දේවල් තියෙනවා. ඒ මේ දුක කියන එක අපිට මේ පිටරටින් ගෙන්නන්න ඕන වෙන්නේ නැහැ. සුපර් මාකට් එකට ගිහලා පැකට් කරලා ගන්න ඕන උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන දේ. මේක නැති කරන්න දඟලන තාක්කල් අපිට කවදා දුක ආර්ය සත්‍යයක් වශයෙන් අවබෝධ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ පැමිණි දුක් පැණිදායි කියලා වෙනදට වඩා වෙන දුක තියේදී. වෙනදට වඩා සද්ද තියේදී. වෙනදට වඩා හිතවිලි තියේදී. වෙනතට තව වේදනා තියෙද්දි මට ඩිංගිත්තක් ආනපාන බල බල ඉන්න පුළුවන්. ඩිංගිත්තක් වෙනතට වැඩිය ඉරියව බලන්න පුළුවන්. වම දකුණ බලන්න පුළුවන්. සක්මන බලන්න පුළුවන්. මේ තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මට්ටම. ඒකම දිනු කරන මට්ටමට යනකොට යාට අර ඒ සමුච්ඡේද වශයෙන් අයින් කර කර කෙලස් කප කපා ගියේ එකනට ඒක මාර්ග ඥාන අවස්ථාවට එනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ මෙතෙක් කල නිවන් දැක්කේ මම ඒකට අකමැති නිසා මිස මට නිවන් දකින්න මොන්නම බාධාවක්වත් නැහැ. මම කැමති රාගෙට, මම කැමති තෘෂ්ණාවට, මම කැමති කාමෙට, ඒ කියන්නේ නිවනට අකමැති. දැන් මේ රාග ద్వේෂ මෝහ කරන වස්තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න දකින්න ඒව පිළිබඳව ඇලි බැලි ගන්නෑ. ඒව පිළිබඳ සැලසුම් හදන්නේ නෑ. ඒව කැඩෙනවා කියලා කිව්වට ඉස්තාත බඳගෙන අඬන්නේ නැත්නම් එයාට අර නිවන දැක ගන්න තියෙන බාධාවල් ඇත්තම Taman හිතේමයි තියෙන්නේ. ඒක දුරුවන් වෙනකොට එයාට තේරෙනවා මේ අවිද්‍යාව දැනගන්න එක තමයි විද්‍යාව කියන්නේ. වෙන මොකක්වත් නැහැ. මම මෙච්චරම මෝඩයි මයිලක මෙච්චරම අමන ගති තියෙනවා කියලා යම් කිසි කෙනෙක් දන්නවනම් එයාට තමයි විද්‍යාව පහරුණයි කියලා කියන්නේ. මේ අල්ලපු gedara මනුස්සයගේ මෝඩකම හෝ මේ මට බාධා කරන මනුස්සයගේ මෝඩකම දකින්න එක නෙවෙයි. ඒක දේශපාලනඥයන්ගේ වැඩේ. මගේ වැඩේ තියෙන්නේ මම මේ මේ මෙච්චර මුරගගා පෙන්නන මේ අනිත්‍යතාවය. මෙච්චර මේ මුරගගා පෙන්නන දුක්ඛතාවය. මෙච්චර මේ මුරගගා බෙන මේ අනාත්මතාවය මට බාධාවක් කරන අරියාදුවක් කරන ගත කරපු මව මේක පිළිගන්නා සුළු ගතියට ගියාට පස්සේ තේනවා මම කොච්චරක් මේ සත්‍ය වාරණය කරලා තියෙනවද සත්‍යය තැක කරලා තියෙනවද සත්‍ය අනිශ්චිතතාවයක් ඇති කරලා තියෙනවද මේක තමයි මට කම්මැලි වුනේ මෙතෙක් කල් මේක තමයි මට නීරස වුනේ මෙතෙක් කල්. මේක තමයි මට සැක ඇති වුනේ මෙතෙක් කල්. මේක තමයි මට අනිශ්චිතතාව ඇති වුනේ මෙතෙක් කල්. ඉතින් ඒ කියන්නේ ගෙට එන ඒ සිරි දෙව්දුව ගෙට එන සුබ නිමිති සියල්ලම මම තෙකල් කම්මැලිකම නීරසකම ඒකාකාරීකම නිදිමත ගතිය සැක කියලා දැක්කම අනිත් පැත්ත දාලා දැන් මේ අනිත්‍ය දුක් අනාත්ම බලන පැත්තෙන් ගියාට පස්සේ පේනවා මේවා සියල්ලම ඥාන මුඛයෙන් බැලුවොත් ද්වේෂ මුඛයෙන් නෙවෙයි ද්වේෂ පද නෙවෙයි ඥාන පද නෙවෙයි බැලුවොත් තේරෙන පටන් ගන්නවා මගේ භාවනාවේදී කොච්චර කාලයක් මට මේ නීරසකම ඇවිල්ලා තියෙනද මං කවදද ගෙට ගත්තේ. මම එනකොටම උණු වතුරක් කරනවා. එනකොටම මූණට කෙල ගන්නවා. අහන වෙන භාවනා ක්‍රමයක් නැද්ද වෙන කර්මස්ථානයක් නැද්ද වෙන ගුරුවරයෙක් නැද්ද වෙන භාවනා මධ්‍යස්ථානයක් නැද්ද කිව්වා මිස අපි මේක දිහා බලන්න කීයන්ති නිසා දවසක මේ යෝගාවචරයට මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ තියෙන ස්වභාවය දකිනකොට ආට මේ රෝමෝත් ගමනේ වෙන්න පටන් අර ගන්නවා බුදුහාමුදුරුවෝ මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය හරහා මවැනි দমনය කළ හැකි පුරුෂයෙක් අවුරුදු 2600 පස්සෙත් দমনය කරනවා. අවුරුදු 10 ගානක ඈත ඉඳලා দমনය කරනවා. ඒ මගේ අහිංසකකම තිබුණොත් විතරයි. මගේ ඔලොමලකම තිබුණොත්, මගේ පඬිතකම තිබුණොත් ඒ පුරුෂ ධම්ම සාර්ථි ගුණයට එන්න බෑ. ඒ නිසා මම බුදුන් පාමුල පිදෙන ආයුරින් නාමලක් වී මාමලත්කම් නෑ කියලා ඔන්න බුදුහාමුදුරන්ට ගියොත් අහිංසකව ඒ ධර්ම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ මෙතෙක් නිට්ටයයි. එහෙම නැත්නම් අනිත්‍යයට විරුද්ධව දැකපු දේ වෙනුවට මේ මම මේ බලාගෙන ඉන්න දේවල් සියල්ලම වැලි මාලිගාවක් වගේ මේක බිඳෙනවා. ඒක මේ කවුරු කරන දෙයක් නෙමෙයි. ඒක තමයි හැටි. ඒක බාර ගන්න මම කොච්චරක් අවිද්‍යාවෙන් කටයුතු කරලා තියෙනවා. තෘෂ්ණාවෙන් කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ කොච්චර බලකොට බැඳගත් අවිද්‍යා තෘෂ්ණාව කියලා කියන්නේ හුලඟට පිඹල යන ಜಾතිවිගේ මහා බොල්. එහෙම නැත්නම් එවුවා මේ කාටුව මේ සතිය එහෙම නැත්නම් මේ සමාධි ප්‍රඥා වගේ දේවල් බරු ආගේ ඒකට සාපේක්ෂව මිදෙනකොට ඒ යෝගාවචරයට යම් දවසක අර මෙතෙක් කල තිබුණු සැක ඇරලා තිබුණු කාංකා විචිකිච්ඡා අතහැරලා මේක හාත්පසින්ම නැත්තම් සාකල්්‍යම බාර ගන්න වෙලාවට මාර්ග ඥානය කියලා කියනවා. එහෙම නැත්නම් පටිප්පස්සද්දි විමුක්තිය කියලා කියනවා. ඒක හරියට ඈත තියේදී කාන්තාරේ ඉන්න මිනිස්සෙක් බොහෝම ඈත තියෙන ക്ഷേම භූමියක් දකින්න නිල්ලක්. ඒක කවුරු හරි කියනවා නොදැන වතුර තියෙනවා. උගා කට්ටිය උතන තවලම් බැඳලා තිනවා. යන්න කියලා දකින්නකොට මෙයාට සතුටක් ඇති වෙනවා. මොකද ආත්පස ඇහැ කර කරන ඉසේකක්කුම් කරන අවුවක් තියෙනවා. මේ මිරිඟු නගින අවුවක්. මොකද ඈත තියෙනවා මේ පේන තෙක් කහලක ക്ഷേම භූමියක්. ඉතින් තටම තටම අමාරුවෙන් හතර කුරෙන් ඒ ക്ഷേම භූමියට ගියාට පස්සේ අර මෙතෙක්කල් ආසාවෙන් ගිය හේවන ලැබෙනකොට ඒ මනුස්සයාට ඒක සාක්ෂාත් කරන්නේ වෙනවයි කියන. දැන් නම් එහෙන් දැක්ක තමයි. නමුත් දැන් මේ හේවනට යනවා. ඒ මේ මනසේ ඉන්නේ තද පිපාතාවක තද වේලිච්ච ගතියක මැරෙන තන මේ වතුර නැතුව ඒකේ තියෙනවා හොඳ නිල්ල තියෙන වතුරක්. ඉතින් මංසා ගිහිල්ලා බීලා ඒකේ බැහැලා නාලා ඒකේ තියෙන මාළෙල් මල් පළඳගෙන ඉන්නකොට ඒ මංසට ඈත තියලා දැකපු එකක් දැන් ඒකට බැහැලා ඉන්නේකෙත් අතර තියෙන ගුණයට පටිපස්සද්ධිය කියනවා. එහෙම නැත්නම් ඒක සාක්ෂාත් කරන්නේ කියලා එයා දැනගන්න. ඊට පස්සේ එයා දන්නවා මම අද හෙට යනවා මේකෙන් දැන්. මේ ക്ഷേම භූමියෙන් යනවා. ඊට පස්සේ මේ කාන්තර මෙච්චරක් එහාට ගියාම තව මේ වගේ ക്ഷേම භූමියක් තියෙනවා නැත්නම් මට ආපහු මේකට එන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ යන්නේ මේ වියාල යන්න බය වෙලා ඒකේ ඉන්න මේ යක්ෂයන්ට ප්‍රීතියෙන්න බය වුණාට එයා දන්නවා මට ക്ഷേම භූමියක් තියෙනවා කියලා. මේ තැන් තැන් වල තියෙනවායි කියලා. එතකොට ඒ වගේ තමයි දවසක යේ Taman ඇති කරගත්ත යේ සැකහැරලා සංකායරලා පරෝපදේශ රහිතව තීරුම් අරගත්ත දේ එයා තීරු ගන්න මේක කොච්චරක් න්‍යාය ධර්මයක්ද කියනවනම් ඒක කොච්චරක් චිත්ත ධර්මයක් චිත්ත න්‍යායයක්ද කියනවා මේක ආයේ මගෙන් අයින් කරන්න පුළුවන් ගතියක් මොනම කෙලෙසකටවත් නැහැ කිය. දැනට తాවකාලිකව ආයෙත් කාන්තාරයට බහිනවා මෙයා. හැබැයි බැස්සට බහින්නේ කාන්තාර පිළිබඳ හොඳ ക്ഷേම භූමිය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ඒ වගේ යාට ආසාවක් ඇති වෙනවා. දැන් මේ සැනසීලා පිනවිලා ඉන්න වෙලාවේ ආයෙත් කාන්තාරට යනවා. ගියාට පස්සේ ආයෙත් වරින් වර ඒ ക്ഷേම භූමිය හරහා යන්න වගේ ඒ ඇති වෙච්ච විමුක්තිය නැත්නම් සාක්ෂාත් කරගත්ත විමුක්තිය ඵල ඥානයක් වශයෙන් තැන් තැන් වල බුද්ධ විඳිනවා හැබැයි තාමත් කාන්තාරේ ඉන්න පුළුවන්. එහෙනම් නැත්නම් මේ සම්මුති ලෝකේ මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මේ නිට්ටයයි මේක කියලා. ඔව් ඔව් ඉතින් ඔයාට නිට්ටිය නම් මම ඔව් කිව්වට සාදු කියන්නේ නැහැ. මිනිස්සු ඇවිල්ලා කොච්චර දෝ කියනවා මෙන්න මේ පෙත්සමකට අත්සන් කරන්න පෙත්සමකට අත්සන් ලක්ෂයක් අවශ්‍ය කරනවා කියලා මොකටද මේ මේ නිට්ටය ලෝකේ නිට්ටයයි කියලා හොඳ මම අත්සන් කරනවා මට ප්‍රශ්නේ නැහැ මට තියෙන එකයි අනෙකුත් 90 ලක්ෂයක් 900ක් 99ක් කට්ටියට විරුද්ධ වෙන්න මට ඕන ගමක් නැහැ දැන් ඇමරික එංගලන්තේ තියෙනවා අපි කියන්නේ සුද්ධ ඥානවන්තයි කියන්නේ අමු මැට්ටා සුද්ධංගේ තියෙනවා සමිතියක් ලෝකේ මට්ටම් කියන කට්ටියගේ විතරයි. ඒ ලෝකේ රවුම් කියන්නේ නැහැ. ඒගොල්ලෝ රවුම් කියනකට විරුද්ධයි. ඒගොල්ලෝ කියනවා ලෝකේ මට්ටම් කියන එකේ සමිතියක් තියෙනවා. ඒකේ අත්සන් කරපුවාම ඊට පස්සේ ඒගොල්ලන්ගේ පත්‍රිකාය වෙනවා. දැන් වමෙන් අත් ලියන කට්ටියගේ වෙනම සමිතියක් තියෙනවා. දකුණේ ලියන කට්ටිය වෙනම සමිතියක්. ඕන සමිතියකට තමන්ට බැඳෙන්න පුළුවන්. ඉතින් ඒක එක විස්සම් කොටු වලට නම් දානවා වගේ. මේගොල්ල මේ වගේ හදනවා මේ මේ කක්ක අරගෙන එක එක රූප හදනවා වගේ. Taman පිට කරන අසුචි අරගෙන රූප හදනවා. ඒ වගේ මේ ලෝකෙ වැඩිම සමිති සමාගම් හදනවා නිත්‍ය වෙලා මේ මොනවාද මට ඒ සින්දු එනවා අප්පා ළමාලාට සින්දු මතක නැති වෙනවට මම මැරුණත් මගෙන් පස්සේ මේ ලෝකේ ඔබට බාරයි නංගියේ මල්ලියේ නැත්තම් සහෝදරියා කියලා සින්දු තියෙන්නේ මම මැරුණාට පස්සේ මේ ගොඩනැගිලි ඔකට බලා ගන්න ඕනේ මම මැරෙයි ඒකත් හැදී කැමැත්තක් නැහැ ඒකට. දැන් අතන මෙතන පොඩි පොඩි පැලිරි ගිහිල්ලා තියෙනවා ඌව හොඳටම අකලා. මේක ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. ඉතින් බොහෝම ආතයෙන් ඕගොල්ලෝ තියෙනවා මේ ඇත්ත නේනම් කොච්චර කැක්කමකින්ද කතා කරන්න කියලා. මේක එන ගහිලා යනවා. කවදාද කියලා වෙනවා. ඌකේ මොකද්ද තියෙන බය වෙන්න තියෙන කාරණාව. එහෙනම් දැන් බුදුහාමුදුරන්ට 54 කෙලක් දීලා හදපු ජේතවනාරාමයේ ඉදමට 24 කේලයි පූජා කරන්න මෙච්චරයි ගොඩනැගිලා කරනවා කෝ දැන් ගියාම අර පිස්සා කණින් හැම ගැන දාව ගඩොල් කැලි ටිකක් තියෙනවා. අපි කියනකොට ජේතවනාරාමය කියලා කවුද දන්නේ? ඔය සුද්දා කියපු පචයක්. හිතන්න එපා ඕක ජේතවනාරාමය කියලා. කණින් හැම ලංකාවෙන් අහලා තමයි බ්‍රාහ්මී අක්ෂර ලියාගත්තේ. මේ එතකොට හිටු මෙහෙට පුරා විද්‍යාඥයා මේකත්. ඊට පස්සේ ඌ අර gadol ටික ගෙනත් තියලා ඌට ඕන තාලට හදුවා. ඌ බුද්ධ අංගකාරයක් නෙවෙයි. දැන් අපි ගිහිල්ලා වඳින්න ජේතවනාරාම කියලා. අනේ මෙතන තමයි සාරිපුත්ත හඳුරු හිටියේ මෙතන තමයි බුදුහාමුදුරු හිටියේ කියලා ඉතින් ධන බිම ඇනගෙන ඉතින් අපි මේ හතර නඩේ දිගහැරලා වඳිනවා. කම්මක් නැහැ. ඕකේ ඇති දෙයක් ඇත්තේ නැහැ. දෙල්ලන් ගියක ඉතින් ගිහිල්ලා පොඩි උන් දෙල්ලන් කියලා ප්‍රශ්නයක් නැහැ. මේකට වෙච්ච දේ බලන්නකෝ. ගිහිල්ලා බලන්නකෝ රාජ රජ ගහනුවර හදලා තියෙන මේක මේ ජීව කම්බවණේ මේක අනම්මනම් කිය. මොකෝ ඒව නැහැ නේද? නිසා මේ ජීවත් වෙන තාක්කල් අපි එක එක බයිලා කියනවා. අපි එක එක සම්මිතිය හදනවා. අනම්මනේ ජීකෝ ලොක්කෝම හැලගෙන මේකටත් අස්සම් ගන්න. ඉතින් අස්සම් කරාට ඒ මේ අවිරුද්ධ ප්‍රතිපදාවක් විතරයි. එයා දන්නවා උඹලා නේ මොන જાති වෙන්න ගියත් වෙන්න තියෙන දේ වෙනවා. ඒ උනට කවදාකවත් කවුරුත් පිළිගන්න කැමති නැහැ නේ. ඒගොල්ලෝ කියනවා මොකටද විද්‍යාවක් එනවා මොකටද සල්ලි එනවා මොකටද සැලසුම් ඥානයක් එනවා මොකටද මේ ආ ඕ ඇත්ත තමයි ඉතින් මේ ඔක්කොමත් එක රණ්ඩු කරනට වැඩිය ඔළුව කහගෙන yes sir කියාගෙන හිටියද කිසිම ප්‍රශ්නයක් නැත්තේ. එහෙම තමයි සරුවචනන්සේ පින්නපාතේ වඩනකම් උදේවරුේ ඒ ගමේ තොටේ තියෙන ඔක්කොම බලාගෙන ඒ කට්ටිය කියන දේක් අහගෙන වැඩ කරගෙන ඉන්නවා මිසක් පාත්‍රේ පිරුණාට පස්සේ එමේ ඊට ගැලේට රිංගන අර පාත්‍රේ පිරෙනකම් ඒ තියෙන මහා කරුණාව තමයි ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ නිස්සරණ විමුක්තිය ලැබුණාට පස්සේ එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සම්මුති ලෝකත් එක්ක ජීවත් වෙන්න මොකද එයා මේ චේතෝපරිය ඥාණයට වගේම සම්මුතිය ඥානං කියන එක පිළිගන්නවා. කවදාකවත් මේ මට අං ඇවිල්ලා තියෙන මට රැස් වී තිනවා මට උඩින් යන්න ඕනේ ඒ කියන්නේ ඉතින් අපේ ලොකු සංසිඳන් අහලා තිනවා හොඳම කාරණාකාරයි කියලා බොහොම ටිකක් සැරපරුස හාමුදුර කෙනෙක් කියලා. කියන්නේ කොහොමද කියන්නේ දඟලී සහිත හාමුදුරු කෙනෙක්. ඉතින් ඒ හාමුදුරුවෝ ඉතින් ඔය දන්නේද සල්ලිත් පාවිච්චි කරනවා බුලත් ටිකත් කනවා ඉඳලා ඉල්ල රැයටත් කනවා නමන කියලා කරන්නේ හැබැයි. ලොකු සාංශයට ආදරේ. ඉතින් ලොකු සාංශ ඇවිල්ලා කිව්වලු අවතර සාංශ ඔබ වහන්සේ දන්නවනේ මම භාවනා කරන්නේ නැහැ නේ. මම හැබැයි ඔබ වහන්සේට දෙයියන්න වගේ බුදුන්ට වගේ සලකනවා. අවසත ප්‍රශ්නයක් ආවා. බේරෙන්න බැව් ආවට පස්සේ කාරණාකාරය කියන්නේ ලොකු සංසය බයේ ඉන්නේ යනකම්. ආහා කියවලු. අවසර මේ අරයතෝ වඳුනා කියනවා මෙයා සකදාගාමි වුණා කියනවා අරයට ධානය කියනවා මට නම් තකයි. අවසර මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කවුරු කවුරු හරි සෝවන් උනායි කියලා කියනනම් ඌ සෝවන් නැහැ කියලා දැනගන්න ඉවා. ඌ යන්නේ යන තැන කියනවා. කවුරු හරි කියනනම් මම සෝවන් කියලා ඒක එයා සෝවන් නැති බවට ලකුණක්. දැන් මට සමාධියක් තියෙනවා කියලා කියේකට සමාධියක කහාංකා විසයක් නැති එකේ. තියෙන එක කියන්නේ මොකද මේ සමාධිය කියන එක තියෙන එකක් නෙවෙයි. ඒක කැඩෙනවා. දැන් මේ මෑතකදී ඔය ක්වොන්ටම් ෆිසික්ස් කියලා භෞතික විද්‍යාවේ ඉතාමත්ම සියුම් ඒ කියන්නේ සරුවඥාන්සේ බොහොම සරල භාෂාවෙන් කියපු දේවල් තේරුම් අරගෙන පිටරට විද්‍යාඥයන්ට උණ ඇවිල්ලා කරප්පන් ඇවිල්ලා নানা ප්‍රකාර ලෙඩ ආවා. ඊට පස්සේ ගණන් ශාස්ත්‍රෙත් ওই කැවොස්තියද කියන එක අල්ලගත්තට පස්සේ ඌ ගණන් ශාස්ත්‍රයෙන් පෙන්නවා ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියලා. අපි කිව්වේ එමනේ රත්තරන් වලින් රිදී හදන්න බෑ රිදී වලින් තඹ හදන්න බෑ රත්තරන් නම් රත්තරන් කියලානේ අපි විද්‍යාව ඉගෙන ගත්තේ. දැන් කියන ඕනම දෙයකින් ඕන දෙයක් හදන්න පුළුවන් කියලා. ඒකට යටින් එකෙක් කියනවා කවුරු හරි කියනවා නම් මම ක්වොන්ටම් තියරි එක දන්නවයි කියලා. කවුරු හරි තියෙනවා නම් මට මේ කැවෝස් තීරක දන්න කියලා ඒකට ඒක තේරිලා කවදාකවත් නැති එකෙත් තමයි එහෙම කියන්නේ. තීරිච්ච කාටවත් දන්නවයි කියලා කියන්න බෑ. ඒ වාගේ මේ නිට්යයි කියන ලෝකේ යම් කිසි කෙනෙකුට මේ අනිත්‍ය බව වැටහුණා නම් එයා කවදාකවත් මට මේ අර්ග තියෙනවා මේක තියෙනවා කියන්නේ මොකද තියෙනවා කියන එකට විරුද්ධ එක තමයි අනිත්‍යයි කියන්නේ. මොනම දෙයක්වත් මේකේ එහෙම පට්ටලයක් නැහැ. ඒ කියන්නේ මේ නිවනක් නැහැ, සාසනයක් නැහැ කියන එක නෙවෙයි. නමුත් මේ පිස්සු ලෝකෙට මොනව ඔප්පු කරන්නද මේ? ඉන්න හරියක් ලෝකේ මේ දේවල් කුඤ්ඤ ගහගෙන මේක මගේ කියාගෙන අර මූලධර්මවාදී හදාගෙන දඟලන ලෝකේ අකුබෝධ කරපේකන කියන ඔයාගේ තීර එකක් ඇත්ත. ඔයාගේ තීර එකක් ඇත්ත බෑ මට කියන්න දෙයක් ඇත්ත නැහැ කියලා පැත්ත කරලා නිකන් ඉන්න. ඒක නිසා කවදාකවත් මේ විමුක්තිය කියන ඒක මේ වික්ඛම්බණ වෙන්න පුළුවන්, තදංග වෙන්න පුළුවන්, පටිප්පත්සද්දි වෙන්න පුළුවන් මොන විමුක්තියක් වුණත් ප්‍රශ්නයක් නම් වෙන්න බෑ කාටවත්. ලැබිච්ච ඥානයක් නම් භාවනාවෙන් ලැබිච්ච එකක් මොනම හේතුවකින්වත් ප්‍රශ්නයක් වෙන්න බෑ. හැබැයි ප්‍රශ්නයක් වෙනවා නම් එයාට ඒක පිළිබඳව තියෙන සැකේ විතරයි. ඒකට කියනවා කංකති විචිකිච්ඡති කියලා. ඉතින් එයා තැන් තැන් වල ගිහිල්ලා අහනවා. ඒ කියන්නේ මේ Taman වෙත පැමිණිච්ච මේ ඥාණය පිළිගන්නේ නැතුව ඒක සැක කරනවා සංකායති කරගන්න. එක එකනා ළඟට ගිහිල්ලා අහනවා. කවදා හෝ සැකහැර දැනගත්ත කෙනාට අවබෝධ ඥානයක් කතාක ප්‍රශ්නයක් වෙන්නේ කවම දහකවා ඥානයක් කියනක ප්‍රශ්නයක් වෙන්නේ මේ ਬਾගෙට තැම්බිච්ච ඥානෙ තමයි ප්‍රශ්න වෙන්නේ. ਬਾගෙට තැම්බිච්ච අල කාපුවම බඩනරක් වෙනවනේ. ඔය පොඩ්ඩක් තැම්බෙට තිබ්බනම් ඉවර ප්‍රශ්නේ. මම ඒ බුරුමේ ඉඳලා එන්න හදනකොට මේ ඒක ඉතින් හිත නරක් වෙලා වගේ බලාපොරොත්තු සුන් වෙලා වගේ තමයි මම එන්නේ ආවේ. මොකද ඒ තරම්ම දුෂ්කරයි. ඊට පස්සේ සයිඩ් එකට යනවනම් ඵලයන් දොර ඇරලා දෙන්න. ඔබට මම එන්නේ කිව්වෙත් නෑ ඵලයන් කියලා. ඒ නොකිය කිව්වා. ඉනියම් වැරදිලා වගේ යවම් දැන් ගිහලා මොකද කරන්නේ? ඊට පස්සේ මම මේ මම කියන්නේ 1995 මේ නිසනවනේ ලියුමක් ඇවිල්ලා තියෙනවා සංසේ එහෙට එන්නේ කියලා ඇවිල්ලා මේ භාවනා උගන්නන්න කියලා කියනකොට උඹ භාවනා උගන්නන්නේ භාගයට තැම්පිච්ච allele කිව්වා. ඉතින් මා දන්නව කතාව 100%ක්ම හරි කියලා. දැන් උඹ මේ නරක වෙච්ච allele ගිහිලා කාලා කාපු කාපු එකයි බන්නරක් වෙනවා කිව්වා. උඹ උඹ ඉස්සෙල්ලා ඉගෙන ගෙන ඉන්න බෑ ගිහිලා කියන්නේ කියලා. මොන කරන්නේ මහා සද්දන්ත ස්වාමීන් වහන්සේ ඉදිරි පිට ඉතින් මං කිව්වා ඉතින් එන්න කියන නිසා මං යනවා ගිහිල්ලා මේ ටික කරනවායි කියලා. දැන් ඊට පස්සේ මම අහුවා ස්වාමීන් වහන්සේට මේ අලිය තව තැම්බෙන්න කොච්චර කල්යයිද කියලා නිකන් දන්න දෙමලින් බුරුමින් ඇහුවා. උඹ වයස වැඩි උඹට කොච්චර කල් ගණීද කියන්න බෑ කිව්වා. පොඩි ළමෙක් නම් අවුරුදු 6ක් විතර බාල වයස් කාලේ නම් අවුරුදු 6කින් විතර හදන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ මං ලියලා හරින ලංකාවට මට ඉඳ අවසර ඉල්ලා කොච්චර කාලයකට අවසර ගන්නද? මට ඒක වග වෙන්න බෑ. ඔබ වයසයි. ඕරුංගා කල් යනවා. කියලා මම කිව්වා අඩු ගානේ කවුරුද්දක් ඉඳපන්. අවුරුද්දක් හිටියට පස්සේ මේ ටික හරි ගසලා බලත හැකි. ඊට පස්සේ මට ගොඩාක් ඉගෙන ගන්න වෙනවා. ඔය සෙල්ලමක් නෙමෙයි කරන්න හදන්නේ. Taman දන්නේ නැති ශේෂ්ත්‍රයකට ගිහිල්ලා කායෙන් හරි අහන්න කියලා දෙන්න හදනවයි කියලා කියන්නේ මහා ප්‍රපාතයක්. අමාරු වැඩෙනවා. ඒ නිසා එක උඹ සාතික ව්‍යංකය. මේ භාවනා කරන ඔක්කොටම කමඨාන් සුද්ධ කරන්න ඉන්නේ මොකද මොකක් නිසාද? මේ විමුක්තිය සැක කරන නිසා. මේ Tamanට ලැබෙන භාවනාව ලැබෙන අත්දැකීම මේ අස්පනා අපිට ලැබෙන අත්දැකීම සැකයි. පොතේ එහෙම නැහැ. මගේ ගුරු හාමුදුරන්ට එහෙම වෙලා නැහැ. මම බලාපොරොත්තු වෙන එක දෙන්නේ නැවයි කියලා. නමුත් කවදා හරි කියලා දුනොත් අනේ දරුවෝ ওই වෙච්ච දේ පිළිගන්නේ. පොත ගිනි තියපන්. පුච්චලේවල නල්ලේ අලු ගාගන්නේ. ඔබ කියනවනම් ඔබේ ගුරුන්නාන්සේ කියලා ඒ ඒ උන්නාන්සලා භාවනා කරලා නැහැ. මේ වෙච්ච දේ මොනවද දැක කරන්නේ? Tamanda අස්පනා පිට වෙච්ච දේ නම් සැකනම් ආයෙසටක් වෙන්න අරවා ඉවරනේ. නමුත් අපි වෙච්ච දෙයට පුදුම සැකයක් පුදුම සංකාවක් ඇති කරනවා ආරය ළඟට ගියාට ගිලා අහනවා හරියට එයාටත් ඒකම වුණා වගේ. වෙන්නේ මේන්න මේ විදිහට කාට හරි තේරුම් ගත්තොත් එයා තමන්ගේ හිතේ ඇති වෙන මේ පෙරලිය තමන්ගේ හිත සාක්ෂි කරන ගත්තට පස්සේ ඕන කෙනෙක් කතා කරනකොට ඕන කෙනෙක් ක්‍රියා කරනකොට ඕන කෙනෙක්ගේ අදහස් ප්‍රකාශ කරනකොට මේක Tamanට දාලා බලපු ගමන් තේරෙනවා මෙතන තියෙන්නේ කොතණ්හාව එක්ක මාන්න එක්ක දිට්ඨිය. ඒ තුنين තොර කතාවක් නැහැ. ඒ කියන්නේ හරියට Taman කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බැලුවට පස්සේ ඒක පේනවා වගේ. මට මතකයි මම ඔය අපේ රසාව කරන කාලේ මම ගියා හොලන්දෙට. ඊට පස්සේ එතන හිටියා හොඳම දක්ෂ මේ ගස් කන දන්න මිනිස්සෙක්. ඉතින් මම මිනි හරි හොඳයි ඊට පස්සේ මම කතා කරලා පස්සේ ඌ මම ඇහුවා දැන් ඌ විද්‍යාව ඉගෙන ගන්න දැන් පොත් මොනක්වත් කරලා නැහැ හොඳට දවස ගත වෙලා තියෙන ගස් එක්ක ඉඳලා ඌ කිව්වා දැන් ගහකට ලෙඩ වෙලා තියෙනවා මම එතන ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා බලනවලු මට මොනවද දැනෙන්නේ කියලා ගහ ළඟ ඉඳදී ටික තමයිලු ගහට දැනෙන්නේ රස්නේ වෙන්නම් ඒක මට තේරෙනවා ඉතින් කියලා. වතුර වෙන්නම් මට තේරෙනවා ඉච්චරයි. මං මට තේරෙන විදිහට මං ගහට සලකනවා ඉච්චරයි. මයි ළඟ වෙන මොනම ඥානයක්වත් නැහැ කිය. ගස් කියන්නේ ජීවත් වෙන එකක්. ඒකත් අපිට තේරෙන ටික ඒකට තේරෙනවා. ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි ගස් තියෙන අපිට ආහාර සපයන්න. උඹට අපි ආහාර දෙන්න උඹ හදලා දීපන් කියන්නේ ඒකේ ජීවන පද්ධතියක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න නම් ගහත් එක්ක ඉන්න ඕනේ. ඒක නිසා ඕනේ පරිසරයකට ගියාට පස්සේ යමපල්ලෝ කියන්නකෝ. අපායට යන්නකෝ. එහෙම නැත්නම් හිරගෙදර යන්න කියලා. ගිහින් පස්සේ තේරුම් අරගත්තට පේනවා මේ මනුස්සයා එතනට ගිහිල්ලා ඒ කරන වැඩේ මම එතන ඉන්න මාත් ඔය ටික තමයි. ආ ඒකෙන් මේ මම මේ යමපල්ලෙක් වෙලා මෛත්‍රී භාවනා වඩන්න යන්නේ නැහැ නේ. එනේ කාට පීයෙන් අයින්නවා බර කොටනවා පුච්චනවා ඔච්චර තමයි ඊට පස්සේ මූට මේ මොකද වෙලා තියෙන්නේ කියලා අපි කියන්න හදන්නේ අපි සුද්ධවන්ත වෙන්න හදන ඒත් හොඳට විපස්සනා කරපු මිනිස්සෙකින් ඉන්දියාවේදී බොහෝ විට මුස්ලිම් මිනිසෙක් වෙන්න ඇති කුඩු ගහලා අහුවෙලා ගිහිල්ලා තියෙන්නේ එයාගේ අදහස් ප්‍රකාශ කරන්න කිවලු යම් තැනක මොනම පද්ධතියකට විසඳන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාට තේරෙනවා නම් ඒක අනිවාර්යයෙන් උඹ ඇති කරපු ප්‍රශ්නයක්. උඹට තේරෙන්නේ උඹම ඕක ඇති කරලා. ඒ නිසා උත්තර දෙන්නේ බලන්න. වෙන කයනත් අහන්න එපයි. ඔය මේ ජපන බෝම්බ දාන වෙලාවේ හරිම අවුලක් නේ වෙලාවේදී අපි මිත්‍ර පාක්ෂ වෙලා හිටියේ අපි ඉංගලන්ත පැත්තේ හිටියේ. ජපන තනිකරම යුද්ධ මේවා කල්ලි වෙලා බෝම්බ දානවා. ඒතර කොතලාල මහත්තයලු හිටියේ අගමැති. ඉතින් කොතරම් මහත්තයට මොනක් කරන්න විදි අපි පුංචි જાතියක් අපි මේ හාල්මැස්සෝ වගේ මේ තෝරු මෝරු ගහ ගන්න වෙලාව. ඊට පස්සේ කොතරම් මහත්තයගොල්ලෝ දැන් ඉතින් වෙන කරන්න දැන පාර්ලිමේන්තු රැස්වීම අපි පාර්ලිමේන්තු ඉඳගෙන මේකට මුහුණ දෙමු කියලා. ඉතින් අනකොට බය වෙච්චි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිව්වලු සර් දැන් බානුක අපි දැන් මොකද කරන්නේ දැන් මේ මේ බෝම්බ දානවා තා පොඩ්ඩක් කියනවා ඇයි මෝහ ගෙවහේ එතකොට තේරෙනද ඒකනේ පාර්ලිමේන්තුවට නෑ අපි ගිහිල්ලා මේක ලෑචිලි මෙච්චර වෙන මොන කරන්නේ ඒකනේ පාර්ලිමේන්තුව රැස්ුනේ එන දේ බලමු තටමල වැඩ නැහැ ඒ වගේ එන දේට මුණ දෙන්න ගිහිල්ලා මේ වෙන දේ එහෙම නැත්නම් අපි පිටිර පිට වෙන දේ හැම එකක්ම චිත්ත නියාමයකට යන හැම එකක්ම ධර්ම නියාමයකට යන්නේ. අපි ඒක බාර ගන්න කැමති නැති තාක්කල් අපි කංකති විචිකිච්ඡති අපරපච්චේති කියලා කියනවා. අරයන් අහනවා, මෙයන් අහනවා, සැකසංකා කරනවා. කවදා හෝ විමුක්තිය කියන එක Taman ළඟ තියෙන ටික අදාහගත්ත දවසේ මට ඉඳලා හිටලා නිකන් දියකඩකට එපිලා බලනකොට මේක පාසි වගේ පෙනුනට එතන දිය තියෙනවා. මේක හරහට බලනකොට තනකොළ පිටරයක් වගේ වුණාට කෙලින් බලනකොට මේක දිය තියෙනවා. කියලා Tamanda දැනචර පුංචි ටික එහෙම නැත්නම් Tamanne පේන මේකට කියන්නේ අදිමොක්කේ කියලා. විශ්වාසය. මේකම අදහන ඉදිරියට යන්න පටන් අරගත්තොත් තේරෙන්න පටන් අර ගන්නවා. ඒක විශ්වකසේ එනකන් තමයි මේ සෝවාන් ඥානෙ බලානින්නේ. ඒකට කියනවා අවෙක්කප්පසාදේ කියලා. බුදුන් කෙරේ හෝ ධර්මයේ කෙරේ හෝ සංඝයා කෙරේ හෝ තමන්ගේ සීලය පිළිබඳ සැකහැර දැනගන්න. ඒ මේ තමන් අත්දකින්න ටික මිසක්කා කවුරුත් කියපු සීලයක් නෙවෙයි. කවුරුත් බුදුහාමුදුර අපිට උගන්වපු දේවල් නෙවෙයි. ඒවා පොතේ තියෙන දේවල්. භාවනා කරනකොට තේරෙනවා බුදුරණාහි මේ රූපේ හරහා අපිට නාමයේ උගන්න නැහැටි ආනපානේ හරහා මේ ආනපානේ හරහා පෙන්නපොන එක ආනාපාන නිමිත්ත ලොකු දෙයක් කරලා පෙන්නලා මේක ගෙවෙන හැටි බලන්නයි මේ ආනාපානේ දෙන්නේ කියලා මේ පෙන්නනකොට පේනවා බුදුහාමුදුරු මේ සාමාන්‍ය විදිහේ මිනිස්සෙක් වෙන්න බෑ මේ විදිහේ මං වගේ මැට්ටෙකුට උගන්වන්න පුළුවන් නම් පුංචි ප්‍රඥාවක් තිබිලා තියෙන පුළුවන් බුදුහාමර කියලා මට නම් හිතෙනවා මට මේ කවදාහකවත් ඉස්කෝලේ යන කාලේ 18 වෙනියගෙන් උඩට එන්න බැරි වුණා. ඔන්න 17 දෙනයි පන්තියේ ඉන්නවනම් ඔන්න මට පුළුවන්. ඉතින් ගිය ගම ලොකු අපචානවා අපගේ සුදු පුතේ. ඔබ කීවෙනියද කියලා. ඉතින් මං කියනවා 32යි 31යි. ඔන්න පන්ති ඔච්චරද ළමයි හිටිය කියලා. ඉතින් මං අන්තිමයා තමයි හිටියේ. එහෙව් හිටපු මට දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. දැන් අවුරුදු 30 ගාණක් මේකමයි. බුදුහාමර මොකක්ද කියන්නේ ඒක කරමු. පේන දේ බාර ගන්නවා මට කාටත් එක රණ්ඩු කරන්න දෙයක්වත් නැහැ මෙච්චරයි. බාරගත්තට පස්සේ අන්තිමන ධර්මයේ සුද්ධ කිරීමක් කරනවා. මේ භාවනා කරන අනික් අය පිළිබඳ මම කිසිම අව탁සේරුවක් නැහැ. මට හරි සොරි කියලා හිතෙනවා. ඔයගොල්ලෝ තමන්ගේ අත්දැකීම සැක කරනවා. ඒකට බේතුත් නැහැ. ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. තකතිරුකම, අවිද්‍යාව මේ අත්පනා අපිට වෙන දෙයයි කියලා. ඒකල අර පොතේ තියෙනක මට උනේ නැති ඇයි කියලා. අනිත් මෙහෙට බේත් තියෙනවා. මේ වෙනදී අදහගෙන යන්න ගියා නම් අපි අවිමුක්තිය සමාදන් වෙන හැටිත් විමුක්තිය ප්‍රතික්ෂේප කරන හැටි දැකපු දවසේ තේනවා නිවන් දක්කන්න හෝ අවිද්‍යාවක් ඇදෙන දෙවන්නේක් සම්බන්ධ නැහැ. Taman ඒක දිහා බලන හැටි. ඉතින් කරගෙන කරගෙන යනකොට යම් ප්‍රමාණයක් Tamanගේ අත්තරදි යම් ප්‍රමාණයක් Tamanට ශ්‍රද්ධාව, සීලය, සතිය වගේ තියෙන කෙනාට ඉස්සරහට සාධනීය විදියට මේ ආර්ය පරිශ්‍රණය කරන්න පුළුවන්. කවදාවත් භාවනා කරපු නැති කෙනෙක් ගැන හිතන්න. ඒ මනුස්සයා කොහෙන් ගොඩ එන්නද කියලා මොන තරම් පොත් ඉගෙන ගත්තත් මොන තරම් පොහසත් වුණත් මොන තරම් ඥාන ශක්ති තිබුණත් මේ අන ගමනේ තියෙන මේ ඒ සංකරතා හරහා ගිහිල්ලා මේක තේරුම් ගන්නවා මිසක් දැන් මං ඊටාම ආදරේ කියලා හිතලා මගේ කාට හරි දෙන්න පුළුවන්ද මේ මොන්න තාලින්වත් දෙන්න බෑනේ එතන බුදුහාමර ගණන් ටොං ගණන් තියෙනවා කියලා බුදුහාමරට හොරකම් කරන්න පුළුවන් දවල් මේ ඥාන බෑ යෝගේ දන් දීලා මේක අල්ලන්න පුළුවන් කියලා හිතනවා කවුරු හරි හිතනවා නම් හොරකම් කරනකොට දන් දෙන එක හොඳයි. ඒක පිළිබඳ කතාවක් නෑ. නමුත් මේ අපි කතා කරන ශාස්ත්‍රය මේකම කරලා කරනවා. ඉතින් අපි එක එක දේවල් කර කර ඉඳලා මේ වැඩේ කරන්නේ නැතුව හිටියොත් ඒ අවධානයේ මරණ වේලාවේදී වික් ප්‍රතිසාර භාවය තමයි එන්නේ. ඒ නිසා පුළු පුළුවන් වෙලාවේ ඇදහිල්ලෙන් යුක්තව භාවනා කරනකොට මතුවෙන දේ ඒ තාලෙම බාර ගන්න කී දවසේ තේනවා විමුක්තිය මං උපදිනකොටම ඉපදිලා තියෙනවා. කිසිසේත්ම මාව අතහැරලා ගිහිල්ලා නැහැ. නමුත් මම මෙතෙක්කල් කරලා තියෙන්නේ මේ අවිමුක්තිය එහෙම නැත්නම් අකුසලයේ සමාදන් වීම කරලා කුසලයේ එනකොට අයියෝ මේ මං අහලත් නැහැ, දැකලත් නැහැ, තේරෙන්නෙත් නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. කවදා හෝ පින මෝරලා ආපු දවසේ ආට තියෙනවා යමම් මේ ප්‍රතික්ෂේප කරපු දේ තුල සත්‍යය තියෙන ඉඩ තියෙනවා, බාරගත් දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේකට ඇසරිච්ච දවසේ මමම මගේම අත්තරදි ටික සමාදන් වෙලා යන ගමන යන්න පටන් අරගත්තොත් අනුන්ට පේන්නේ තියෙනවා නිකන් ඔළුව නරක් වෙච්ච මිනිස්සේ පිස්සෙක් කරේ මේ කියලා. නමුත් මේ මිනිස්සයා ඇති කරගන්න ඒ මූලික මූලික ශක්ති ටික ඒ දියුණු කරන ටික ඉදිරියට යනකොට කාටවත් කඩන්න බෑ. ඒ මොකද එයා හැදිලා තියෙන පරිසරය. ඒ නිසා යෝගාවචරයා පරචිත්ත විඥාන ඥානෙ නැත්නම් චේතෝපරිය ඥානෙ ලබා ගන්න ලබා ගන්න යාට තේරෙනවා මේ නිවන කියලා කියන එක ඈත තියෙන එකක් නෙවෙයි. නමුත් අපි අදහන්නේ කවදාකවත් තියනවායි කියලා. ඒක නිසා කවදා හෝ තමන්ගේ සීලය නොසැලෙන සද්ධාවෙන් පිළිගත් දවසේ තමයි සෝවන් වෙනවා කියලා කියන්නේ. තමන් ළඟ තියෙන බුදුන්ගේ ඇදහිල්ල නොසැලෙන විදියට ධර්මයේ ඇදහිල්ල සංඝයේ ඇදහිල්ල විශේෂයෙන්ම තමන්ගේ සීලය නොසැලෙන අවික්කප්පසාදේ පහළ වෙච්ච දවසේ තේරෙනවා කොච්චර කල් මම මගේ සීලය පිළිබඳ අව탁සීරු කරගෙන මම විසින්ම මම ඉච්ඡා බංගත්තට පත් වෙලා තිබුණාද මේක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා තියෙන සීලය ඇති මම මේක දිනු කරන්න ඕනේ කියලා යන්න යන්න යන්න යාට තියෙනවා. මගේ හිත මම දකින ස්වરૂපයෙන් අනුන්ගේ හිත දැකීම විපස්සනාව අනුව චේතපරිඥාන කියලා කියනවා. ඒ වගේම සමත භාවනාවේදී මේ චේතපරිඥානය ලබන්න පුළුවන්. ඒකෙදී ඒකේන සංසන්දනාත්මකව නෙවෙයි ඒක නිකන් මේ ඉන්ද්‍රජාල ක්‍රමයක නැත්නම් ටෙලිපති ක්‍රමයකට බලන්න පුළුවන් කියන එක තමයි මට තේරිලා තියෙන්නේ. කෙසේ නමුත් මේ දෙකෙන්ම කරන්න එකම කෘත්‍යය අනුන්ගේ හිත කිව්වත් මගේ හිතමයි. මගේ හිත කිව්වත් අනුන්ගේ හිතමයි. ඒක නිසා බුදුජාණන් වහන්සේ ඒ සිංහ ගෝසිංග වනයේට ගියාට පස්සේ එතන තුන්නමක් හිටිය බොහොම සමගියෙන් බුදුරජාණන්සේ සවැත් නුවර ඉඳලා යන්නේ සවැත් නුවර සංඝයා ඔක්කොම අවුල් වෙලා රණ්ඩු කරගෙන යන වෙලාවක් ගෝසිංහ වනයේට ගියාට පස්සේ බුදුරජාණන්සර පේනවා තුන් නමයි ඉන්නේ තුන් නම සතුටින් ජීවත් වෙනවා. ඒගොල්ලෝ ගැන කතා කරනකොට කියනවා ස්වාමීන් වහන්සේ අපි කයෙන් තුන් දෙනෙක් වුණාට හිතෙන් එක්කෙනෙක් වගේ ජීවත් වෙනවා කියලා. අපිට කයවල් තුනක් තිබුණාට අපි එකම හිතින් ජීවත් වෙන්නේ අරයට එන හැම දුකක්ම මට වෙච්ච දුකක් විදියට. එයාට එන හැම සතුටක්ම මාගේ හිත සතුට විදියට බාර ගන්න ගියාම කිසි කෙනෙක් ඒකට විරුද්ධ වෙන කෙනෙක් නැහැ. ඒක නිසා අපි ඔක්කොම ජීවත් වෙන්නේ එකම මනසක. එහෙම නැත්නම් මානව මනසේ ජීවත් වෙන්නේ මේ කය වශයෙන් පොඩි පොඩි වෙනස්කම් තිබුණාට අන්න ඒක තේරුම් ගත්ත දවසේ අපිට සෝවාන්කම මාර්ග ඥාන ධ්‍යාන නැති අඩු ගානේ මිනිස්සෙක් වෙයි. අඩු ගානේ මිනිස්සෙක් වෙයි. එහෙම නැත්නම් අපිට මිනිස්සෙක්වත් වෙන්න බෑ. අපි හිතනවා මගේ හිත තුච්චයි මගේ හිත වැඩි මහල් මගේ හිත බාලයි මගේ හිත දියුණු කියලා ඒ හිතන හැම වෙලෙම තාක් අපි කුට්ටි කඩාගෙන අපේම දුපතක් හදා ගන්නවා නෑ මේ ඔක්කොටම තියෙන එකම හිත මගේ කයේ හැටියට මේක වෙනස් වෙලා තියෙනවා මේ මානව ගතියට එහෙම නැත්නම් මේ මනුස්සකමට වෙන දෙයට මුණ දීගෙන ගත වෙන්න පටන් අරගත්තොත් මේ වයසවත් ගෑනු පිටිමකමක්වත් මොනක්වත් බලපාන්නේ නැහැ ඒ නිසා අන්නේ දෘෂ්ටියේ වෙනස එහෙම නැත්නම් මේ බලන ක්‍රමයේ වෙනස ඇති වෙනවද නැද්ද කොයි වෙලාවෙ ඇති වෙනවද කියලා බුදුහාමුදුරන්ටත් කියන්න බෑ. ඒකේ තරම්ම අහම්බයක් එතන තියෙන අපි මේ මුළු භාවනා ජීවිතේ පුරාම කරන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන් වාතාවරණයක් එහෙම දෙයක් වෙන්න පුළුවන් පසුබිම සකස් කරලා දීලා නෙළුම පිපිලා බලන ඉන්නවා කවදද ඊර පායන්නේ කියලා. ඊර පෑවුවට පස්සේ පෝට්ටුව පිපෙනවා වගේ අපේ සාසනික සේවාව තමයි අපි පුළුවන් තරම් ඒකට නියතමානි වෙලා අහිංසකව කටයුතු කරලා වෙන්න තින්ද වෙන්න පටන් අරගත්තට පස්සේ පේනවා මේ ටික නැතිකම තමයි තණ්හාමාන දිට්ටි කියලා කියන්නේ. තණ්හාමාන දිට්ටි නැති වුණාට පස්සේ අපේ හිත මුදු භූතේ කම්මනියේ කර්මන්‍ය බවටපත් වෙනවා. ඒක උනාට පස්සේ තේරෙනවා මේකත් මෙතෙක් කල් තිබුණා තමයි. ඒක ඉස්මතු කරගන්න දැන නැතිකම තියෙනවා. ඒ කෙනාට විතර තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. එතකොට එයා දන්නවනේ මේක මම ඉස්මතු කරගත්ත ක්‍රමේ. ඉතින් අනික් කෙනාට උදව් කරන්න මේ චේතෝපරිය ඥානය උගාක් උදව් වෙන දෙයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේ හිත ක්‍රියා කරන ආකාරය 100%ක්ම පිළිගන්න. ඒක හොඳ නරක බලන්න යන්න එපා. ඒ පිළි අරගෙන ඒක නිරීක්ෂණය කරලා සතියට යට කරපු ගමන් තමන්ට ඕන කෙනෙක් හැසිරෙන ස්වරූපය පිළිබඳව අන්වේ ක්‍රමයට අල්ලා ගන්න පුළුවන්. ඒක අහ කියන්නේ එකක් නෙවෙයි. හැබැයි වැදගත් වෙන්නේ Tamange හිත අවබෝධ කරගෙන. ඒ නිසා එක්ක මේක චිත්තානපසනා පැත්තෙන් තමයි මම ගොඩක් විස්තර කරන්න ගියේ. නමුත් මම උද්ෘතේ ගත්තේ චේතෝපරි ඥානෙ වැඩි වැඩ කරන යෝගාවචරුගේ සමත පැත්තෙන් උද්‍රජානවාසේ දීලා තියෙන උත්තරේ. ඒ නිසා දෙපැත්තකින් යන ක්‍රමයක මම මේ විපස්සනාවට බැර ක්‍රම බරවයි විස්තර කරන්න උත්සාහ කරේ මම හිතනවා ඒක අඩු ගන්න චේතෝපරිය ඥාණය කෙසේ වෙතත් අපි මේ කරගෙන යන භාවනා පිටමන්ද විශ්වාසය ඇති කිරීමට උදව් ආධාර වෙයි කියලා එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා ශිළු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා